සලායතන පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජරා මරණං ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ මේ තස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩසටහන ජීවිත ගත කරන වාරේ දේශනා මාලාවකට සම්කන් දීමේ අදහසින් මේ පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චේතාවේ නැත්නම් පච්චාපාර බවත් භාවය මූලික මාතෘකාව වශයෙන් තබා ගත්තා. ඒ අනුව අපි මේ වෙනකොට දේශනා හතකට අනුකම් දීලා තිනවා. භාවනා වැඩමුළුවේ දින හතක් ගත කරලා තියෙනවා. අද මේ 8 වෙනි දවසේ 8 වෙනි දවසේ 8 වෙනි දේශනාවටයි මේ ප්‍රවිෂ්ඨය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. හඳුන්වාගීමක් වශයෙන් කියනවා නම් අපි මේ තාකල් අවිද්‍යාදී මූලික කාරණා නිසා සලායතන වේදනා දක්වා මේ ඒකත්තනාය ක්‍රමයට අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙන හැටි සංස්කාර නිසා අවිජ්ජාපච්ච සංකාරපච්ච විඥානේ පහළ වෙනදී විකා විඥාන නිසා නාම රූප නාම රූප නිසා සලආයතන සලආයතන නිසා වේදනාදි වශයෙන් අපි සරල වේචී ක්‍රමයට හැකිතාක් දුරට ඒ වැඩ පිළිවෙල අනුපවත්තනවා. ඒ අතර ඒ ඒ අවස්ථාවල වල හැටියට නානත්තනාය ක්‍රමයටයි විදිහට ඒ අවිද්‍යාවේ මූලික ලක්ෂණ මොනවද? ඒකේ රසපච්චපට්ඨාන වශයෙන් ඒවා දැනෙන හැටි වැටෙන හැටි ඒවට සංස්කාර වල විඥාන වශයෙන් හැකි ප්‍රමාණය මේ අතුරු තොරතුරු අපි මේකට ලං කරගත්තා. ඉතින් ඒ නිසා අපිට පේනවා මේක තේරුම් ගැනීමේදී විවිධාකාර මට්ටම් තියෙනවා හැඩතල තියෙනවා. ඒ සෑම දෙයක්ම තේරුම් ගන්නට අංග සම්පූර්ණ දැනුමක් අපට ඇත්තේ නැහැ. ඔවුත් අපිට තියෙන ශක්ති ප්‍රමාණ වල හැටියට අපි ඒක මේ පැත්ත මේ පැත්ත වෙරලා පෙරලා ඉගෙන ගැනීම ධර්ම ගෞරවයෙන් යුක්ත කරන උත්සාහයක් තියෙනවා. මම දාට උත්සාහ කරන්න ගන්න මේ සලායතන නිසා වේදනාව වේදනාව නිසා තණ්හාව කියන මේ භාවනාවට ඊටාත්ම වැදගත් මැද ලකුණට නැත්නම් මැද ලකුණටපත් වෙච්ච තැනදී හැකි තාක් දුරට ප්‍රායෝගික කරුණු දෙපත් කරගන්න. මේ පරිසම්පාද දේශනා ක්‍රමය සූත්‍ර පිටක යේ බොහෝ තැන්වල බොහෝ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. සමහර පිටකේ අනුලෝම ක්‍රමයට අවිද්‍යාවේ ඉඳලා ಜಾති ಜಾති ජරා මරණ ශෝක පරිදේවතන දක්වා විස්තර කරලා සමහර පිටක ಜಾති ජරා මරණ ශෝක පරිදේවතන සිට ආපසු අවිද්‍යාව දක්වා ප්‍රතිලෝම ක්‍රමයට විස්තර කරනවා. සමහර විටක මැද ඉඳලා දෙපැත්තට විස්තර කරනවා. සමහර පිටක දෙපැත්ත සිට මැදට විස්තර කරනවා. මේ ආකාර හතර ආකාරයක් තියෙනවා. අන්න ඒ විදිහට දෙපැත්තේ සිට මැදට විස්තර කරනකොට මේ වේදනාවෙන් පටන් අරගෙන තමයි දෙපැත්තට යන්නේ. ඒ මොකද වේදනාවේ පටන් තමයි ඒ පුද්ගලයාගේ වගකීම. පුද්ගලයාගේ චේතනාවල එහෙම නැත්නම් යාගේ හැසිරීමේ ශක්ති ප්‍රතික්‍රියා ශක්තිය ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්න දොළොස් ආකාරයේ මේ වේදනාව කියන කුරුකේ ඉඳලා. ඒක නිසා අවිද්‍යාව කියන ඒ සහජ මුල්ගතගත් ආවේනික ගතිය ඒක කොහොමද ක්‍රියාත්මකයි වැඩේ පටන් ගන්නකොට. ඒ නිසා අපිට මේ ක්‍රියාත්මක මූලයට ය아가න්න පුළුවන් ශක්තිය වැඩේ පටන් ගන්න ඉස්සරලා කරන්න හම් වෙන්නේ නැත්නම් වැඩේ පටන් ගන්නකොට එතෙන්ට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා සංස්කාර බලයෙන් සංස්කාර නිසා විඥානි විඥාන නිසා නාම රූප නාම නිසා සලආයතන සලආයතන නිසා ස්පර්ශ ස්පර්ශ නිසා වේදනාව කියන තැන දක්වා වේදනාව තැන දක්වාම මොනම කෙනෙකුට මොනම තරම් සැලකිල්ලෙන් හිටියත් ඒක හසුරුව ගැනීමේ ශක්තියක් එන්නේ මෙන්න මේක පෙන්නන්ට වෙන්න ඇති පසුකාලීන ඇතිවෙච්ච අර අතු ආක්‍රමණ අභිධර්ම ක්‍රමවලදී චිත්ත වීති ක්‍රමයක් වෙනවා. ඒ චිත්ත වීති ක්‍රමයේදී හොඳට පේනවා මේ භවංග භවංග භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වජ්ජන සම්පටිච්චන සම්තිරණ ආදි වශයෙන් ඒ පෙන්නන ක්‍රමයට කිට්ටුයි ඔය මදුපිණ්ඩික සූත්‍රයේ දක්වපු විදිහ එතනදී යම් තැනකදී යම් අවස්ථාවකදී අපට වේදනාවක් විඳීමක් දැනීමක් පහළ වුණාද එතනින් පස්සේ තමයි අපට සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා යොදවන්න පුළුවන් වේදනාව ඉනකම් ඒක යට නිකන් මේ පොළවෙන් යට තියෙන කොටසක් වගේ අපිට ඒක හසුරව ගැනීමේ ශක්තියක් එන්නේ නැහැ අපේ මේ ඉන්ද්‍රිය මානයට ඉන්දිය ප්‍රතිපද විඥාණයට ගොදුරු වෙන්නේ නැහැ. ගොදුරු වෙන්නේ නැති නිසා අපිට ඒක ශික්ෂණය කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි ශික්ෂණය නොකිරීම නිසා පවක් වෙනවනම් පිනක් වෙනවනම් ඒකට අපිට වග කියන්නත් බෑ. ඇත්තට මේ හොඳම දැනගන්න තියෙන කාරණාව තමයි මේ වේදනා අවස්ථාව දක්වා ඒ චිත්ත වීතියේ කිසිම පවක් පිනක් නැහැ. එතෙන් එනකම් බුදුහාමුදුරන්ට සිද්ධ වෙන දාට තමයි අපට සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේ නමකට සිද්ධ වෙන දාට තමයි. මෙන්න මේ වේදනාවේදී දක්වන ප්‍රතික්‍රියාවේදී තමයි සර්වචන් වහන්සේගේ රහතන් වහන්සේ නමකින් පුතක් කියන ව්‍යාසය. එනිසා මෙතනදී තාමත්ම සැලකිලිමත් වුණොත් අපි අර පුරුදු අවිද්‍යාව සහ පුරුදු සංස්කාර කියන අපේ රුචි අරුචිකන් නිසා අපි මේ විඥානය නිසා මේ වේදනාවට පුරුදු තාලෙටම හැදෙන්න පටන් ගත්තොත් ශික්ෂණයකින් තොරව ඒකන අවධියකින් තොරව ඒකන සතියකින් තොරව ඒකන අප්‍රමාදයකින් තොරව අපි අනිවාර්යයෙන්ම පුරුදු තාලෙටම ඒ වේදනාව ක්‍රියාත්මක වෙන නිසා දිගින් දිගටම කර්ම රස වීම චේතනා රස වීමක් නිසා අපි වටවලල් යනවා කම්ම වට කිලේක වට විපාක වට කියන වටවලල් යනවා ඒ නිසා වේදනාව මතුවෙනවත් හා සමගම ඒ වේදනාව දැනගන්න අවශ්‍යුව අවතිමත් සතියකින් ඉන්නවා නම් වේදනාව පිළිබඳ දැනගන්න අවශ්‍යුව අප්‍රමාදී බවකින් ඉන්නවා නම් අපිට අපි පුරුද්දට රුචිකත්වයට අනුව අපේ පෞෂත්වයට අනුව මේ වේදනාව වලට පුදුමාකාර ඒකාකාරී ක්‍රමයකට අපි මෙවට හැසිරෙන හැටි දැක ගන්න පුළුවන්. සැප වේදනාවක් වෙනකොට අනිවාර්යයෙන්ම බැඳීමක් ඇති කරගන්නවා. දුක් වේදනාවක් වෙනකොට අනිවාර්යයෙන්ම ගැටීමක් ඇති කරගන්නවා. අදුක්කම සුඛ වේදනාවක් වෙනකොට මෝහයක් ඇති කරගන්නවා. නොදැනීමක් ඇති වෙනවා. ඉතින් මේක අපිට තේරෙන්නේ මේක දී ඇති ක්‍රමයක් මේක වෙනස් කරන්න බෑ. ඒක තමයි ලෝකයේ 99.999ක් විශ්වාස කරන්නේ. නමුත් අර සිතාර්ථ ගෞතම තාපසතුමා හිතුවා දැන් මේ වේදනාවක් ඇති වෙනකොට සැප වේදනාවට ඇලීමත් දුක් වේදනාවට ගැටීමත් අදුක්කම සුඛ වේදනාවට නොදැනීමත් කියන මේ තුන වෙනුවට මේ තුනටම සමහිතක් ඇති කරගත්තොත් සැපක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා අදුක්කම සුඛ කියන මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා සමහිතක් ඇති කරගත්තොත් ඒක මෙතෙක් කල් අපි සංසාරේ කරගෙන ආපු ජම්ම ගතියට වැඩිය අපේ තියෙන ඒකාකාරී ප්‍රතික්‍රියාවට වැඩි විකල්පයක් වෙන්න පුළුවන් කියන එක තමයි මේ විශාල මේ මානව ජාතියට ඇතිවෙච්ච විප්ලවය. මේ හැබැයි වෙනදට හේතුව. ඒ නිසා මේ වේදනාව විශේෂයි අපි මේ පළබුරුද්දට කරන සම්ප්‍රදාන කුලව කරන එහෙම නැත්නම් මේ අබ්බැහියට කරන දේ වෙනුවට වෙනස් දෙයක් කිරීම තමයි විපස්සනා කියන්නේ. වේදනාව දිහා වෙනස් බැලීමක් බලන. වේදනාදියා විශේෂ බැලීමක් බලන්න. අන්‍ය බැලීමට නම් වේදනාව එනවා තා සමගම මෙතන මම නැවතත් මතක් කරනවා වේදනාව කියන්නේ දුක් වේදනා නෙවෙයි විඳීම. විඳීමත් එනවා තා සමගම අප්‍රමාදීව සතිමත් වේදනාව වේදනාවක් ඇති. ඒ කියන්නේ එන තාලෙටම ඒකට වෙස් ගන්න නැතුව ඒකට හොඳ නරක බෙදන්නේ නැතුව සාධාරණ සාධාරණ බෙදන්නේ නැතුව ධාර්මික අධාර්මිකම් බෙදන්නේ නැතුව වේදනාව දිහා බලා ගන්න පුළුවන් වුණොත් අපිට පේනවා මේ වේදනාව මතුවීම ඊට ප්‍රතික්‍රියා කිරීම අතර තමයි මේ ඉවසීම කියන චිත්තක්ෂණය එන්නේ. වේදනාව ඇති වෙනවත් එක්කම බලවෘත්තට ප්‍රතික්‍රියා කරන ගත්තොත් අපි නොයවසන සුළු කුප්පන මිනිහෙක් කියලා කියනවා. කුප්ප කියලා කියන්නේ එන වේදනාව අනුවම කිපෙනවා. යම්ම චිත්තක්ෂණයක අපිට පුළුවන් වුණොත් වේදනාවට ආවා. නමුත් ඒකට ප්‍රතික්‍රියා කිරීම අතර එක චිත්තක්ෂණයක ඉවසීමේ ශක්තියක්. එහෙම නැත්නම් ඒකට ප්‍රතික්‍රියා නොකර බලා සිටීමේ ශක්තියක්. විපස්සනා ශක්තියක් රිංගව ගන්න. එතකොට ඒකට අකුප්ප ගතිය ඇතිකරන්න ඉඩක් හම්බෙනවා. මේ වේ චේතනාවත් ඒත් එක්කම ඊගා චිත්තක්ෂණයේ මේ ශප වේදනාවට තණ්හාව දුක් වේදනාවට තරහවත් අදුක්කම සුඛ වේදනාවට මෝහයක් කියන තුරු වහාම තියෙනවා අපිට අවස්ථාවක් නොදී අපේ කියන අසතිය කියලා අපේ කියන ප්‍රමාදය කියලා වේදනාව ඇති වෙනවා තා සමගම අප්‍රමාදීව එනේන වේදනාව එනේන වේදනාව වශයෙන් දැනගන්න පුළුවන් ශක්තිය තුල තමයි චිත්තක්ෂණයක ඉවසීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේක පළවෙනි දවසේ හරියන්නේ නැහැ. දෙවෙනි දවසේ හරියන්නේ බොහෝ කල මහන්සි වෙන්න ඕනේ. වේදනාවක් එනකොටම ඒ අනුව හිත වර්ණ ගන්න වෙන්න දෙන්නේ නැතුව හිත කීපෙන්න දෙන්නේ නැතුව වේදනාව වේදනාව වශයෙන් දකින්න. අන්න ඔබ දැකපු දවසේ තමයි සර්වඥාන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරේ අකුප්පාහි චේතෝ විමුක්ති. මගේ හිත කුප්ප වෙන්නේ අපි සාමාන්‍ය සිංහලෙම කුප්පේ කියලා කියන්නේ තරහ නෙමෙයි. උලන් කරපු ගමන් හොස්තලගේ මැස්සයන් වල තරහ වෙනවනම් අපි කියන කුප්පේ. නරක වචනයක්. එවිලා තියෙන කෝප වෙනකතිය, කිපෙන ගතිය. ඉතින් ඒක තියෙන තාක්කල් සතියේ. ඒක තියෙන තාක්කල් අපි ප්‍රමාදයි. අපි අප්‍රමාදී නෑ. ඒක නිසා අපිට සිද්ධ වෙන්නේ භාවනාවේදී ආශ්වාස කරනකොට යම් වේදනාවක් විඳීමක් එනවනම් එනකොටම ඒකට සතිමත් වෙලා ඒක දැනගන්න එකයි. ප්‍රශ්වාස කරනකොටම එන වේදනාවක් නිසමක් සිල්ලා කම්පනය චංචලයක් සැපගතියක් දුක්ගතියක් ළඟගතියක් කැතගතියක් එන්නකොටම දැක්කනම් සැප මේ රස්නිය හොඳයි සීතල නරකයි කියන වර්ණ ගැනීමකට විනිශ්චය කිරීමකට තීන්දුවකට ඉඳ නොතබා කුමසුම කුමසුම වශයෙන් සිසිල සිසිල වශයෙන් දීර්ඝ දීර්ඝ වශයෙන් කෙටි කෙටි වශයෙන් අර වේදනාව දැක ගන්න පුළුවන් නම් අපිට අන්නතන වේදනාව අනුව නටන්න නැති වේදනාව අනුව වෙස්කන්නේ නැති වේදනාව අනුව කිපෙන්නේ නැති හිතක් ඇති කර ගන්න පුළුවන් බැරි බව අපිට දවසක තියෙනවා නම් මුලින්ම මතක් කරගන්න අපි ආශ්වාස ප්‍රශ්වාස කරනකොට හෝ මම දක්වන වශයෙන් සක්මන් භාවනා කරනකොට හෝ ඉදිරියට වැඩ කටයුතු දොරක් කරනකොට දොරක් වහනකොට ඇඳිමක් කරනකොට ඒ ඇති වෙන දැනීම ඒ ඇති වෙන වින්දනය ඒ ඇතිම අපින්දීම ඒ චිත්තක්ෂණයම තේරුම් ගන්නවයි කියන එක ආධුනික හිතකට කරන්න බෑ ආධුනික හිතේ ටිකක් පමයි පම වුණොත් වෙන්නේ මොකද්ද යකඩ රත් වෙච්ච වෙලාවෙම තලුවක් නම් රත් කරගන්නත් ඕනෙ විදිහට තලා ගන්න පුළුවන් යකඩ නිවුණාට පස්සේ තලුවක් පැලෙනවා ඒක නිසා අප්‍රමාදීව අරමුණ එනවා තා සමගම අරමුණ වෙත එළඹ සිහියක් තියෙනවා. අප්‍රමාදී ගතියක් තියෙනවා නම් ඒ ආස්වාසේ ප්‍රස්වාසේ දෙක අතර තියෙන වේදනාවල වෙනස දැනගන්න විතරක් නෙමෙයි ආස්වාසේ මුලදී දැනෙන වේදනාව මැදින් එන වේදනාවට වෙන් කරලා මැද තියෙන වේදනාවට වඩා අග තියෙන වේදනාව වෙන් කරලා දැනගන්න පුළුවන් නම් ඒක න තවත් අප්‍රමාදී තවත් සතෙක් කියලා. ඒතර වේදනාව කියලා කියන්නේ දුක් වේදනාව නෙමෙයි. විඳීම. එතකොට අපිට බලකොට හොඳට තේරෙනවා උදේ පටන් ගත්තාම හැන්ද වෙනකන් අපි ඉන්නේ වේදනා සාගරයක් පතුලේ. අර සියලු වැඩ බහා තබලා ඇහැ කන දිවනාසය කය මන කියන මේ වගේ දේ මනස පමණක් සතිමත් වෙලා මේ ආස්වාද ප්‍රසආද පමණක් හිතියොදාම හිතියොත් ඒකම මූණට මුණ දාලා හිටියොත් ඒ ආශ්වාස වෙලා ප්‍රශ්වාසයෙන් වෙන්ව වටා ගන්න පුළුවන්. වෙන්ව විඳ ගන්න පුළුවන්. අත්දැක ගන්න පුළුවන්. ඒකට අපිට තේරෙනවා දැන් නම් සතිය තියෙනවා. දැන් ආශ්වාස ප්‍රශ්වාසයේ අදුමාන ගොරෝසු නාටකසකට හොඳට නාස්පුඩු පුරවාගෙන ආශ්වාසය යන වෙලාවදී අපිට විඳ ගන්න පුළුවන්. හොඳට සතුටක් වේගෙන යනකොට වෙන්නේ එච්චරම ගොරෝසු වෙන්න ඉස්සර වෙලා ආශ්වාසය පටන් ගන්න කෙලවරේ ඉඳලාම අර අත්දැකීම අත්විඳීම වේදනාව දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ආශාස හමාර වෙලා ඉවර වෙනකම් අන්තිම කෙලවරට යනවා අන්තිම බිඳුවට යනකම් අත්දැකීම විඳින්න පුළුවන්. ඔන්න ඒකට අහුවෙන අතරමැද කැලක් වේදනාවක් නැති. උලංකම් කිරීමක් නැහැ, පිළිමැදීමක් නැහැ, විඳීමක් නැහැ. එහෙම කියනම ප්‍රසවාසය පටන් ගන්නවා. පටන් ගන්නකොටම අප්‍රමාදී වෙනවනම් පටන් ගන්නකොටම සතිමත් වෙනවනම් වෙනදාට වඩා චිත්තක්ෂණයකට කලින් තන්ත අරුණ නගින කොටම එළිය දැකගත්තා වගේ ඉරපායන කලින්ම එළිය දැක ගන්න පුළුවන්. ඒකේ ප්‍රසවාසය ගොරෝසු තැනට ඉන්න කලින්ම අල්ල ගන්න පුළුවන් නෝන අපි අර වේදනාවට තිය සංවේදී භාවය වැඩි වෙන්න වෙන්න වෙන්න සතිය දිනු වෙනවා අප්‍රමාදේ දිනු වෙනවා ඒ විතරක් නෙවෙයි වේදනාවේ වෙන නොදක්ක වෙනදාන දක්ක ගති ලක්ෂණ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? සතියේ ප්‍රකට ප්‍රබල භාවය නිසා වෙනදා නොදැක්ක ප්‍රතිපව. මේ ආශ්‍රත් ප්‍රසවාස දෙකේ දක්වන්න පුළුවන්. මෙන්න මේම කරනකොට හොඳට තේරෙනවා කොච්චර සැලකිල්ලෙන් බැලුවත් කොච්චර සතියක් තුනක් ආශ්‍රත් ප්‍රසවාස දෙක අහුවෙන්නේම නැති සිව්තනක් තියෙනවා. ඒක ගොරෝසු හිතට අහුවෙන්නේ ආශස් ප්‍රසාරයේ දැකීම සතුටක් කරගෙන අහමට මුලක ඉඳලා දැක්කන්න පුළුවන් කියලා. අපිට යම් සතුටක් ඇති වෙනවනම් ඒ සැප වේදනාව නිසා අපි ආශාස ප්‍රසවාසයේ තව තව ලං කරන්න බලන්න. එහෙම බලන් බලන් යනකොට අපි කියන ආනාපාන මට අපි කියන සාමාන්‍ය ආස්වාදයේ ආස්වාදයක්. ඒ තරමටම සුවයලවන තැනක් වෙනවා. නමුත් සමහර වෙලාවල් වලට ආස්වාදේ පේනවා තමයි ප්‍රස්වාදේ පේනවා කියකෝ කණ්ඩය මොන කරන්නේ ගෙදර ගෙනියන්නේ වැඩන්නේ කියලා එපා වෙන තැනක් කියලා හොඳට ආනපනින්න පුළුවන් නමුත් කිසිම නෑක නිකන් ප්‍රණීත නෑ හීනගතයකටපත් වෙනවා ආනේම කියන දෙකම ඇත්තේ නෑ අර මැද තියෙන ගැප් එක මැද තියෙන තැන මොකද අපි දන්නේ නෑ අපි කවදාකවත් ඒක අත්දකින්නේ මොකද හේතුව අපේ හිත දාන්නේ අර ගොරෝසු ආශ්‍රව ප්‍රසස්ස දෙක විතරයි. ඒ සියුම් කරගෙන සියුම් කරගෙන අර සතිය වැඩි කරගෙන යනකොට වේදනාවල ආරම්භය සහ අවසානය බලන්න යනකොට තේරෙන පටන් ගන්නවා. මේ වේදනාව යාන්ත්‍රේ පටන් ගන්න හොඳට ආස්වාස ප්‍රාස්පුඩු පුරවාගෙන ගිහිල්ලා ආය අන්තිමටම ගෙවිලා ගිහිල්ලා යම් තැනකදී අල්ලගන්න බැරි තැනකට එනවා. ඊගාවට ප්‍රසවාසය පටන් ගන්න තාකල් අන්ධකාරයක් නොදැනීමක් තියෙනවා. මේක අපේ හිත කියවන්න දන්නේ. මොකද අපේ හිත දන්නේ යමක් තියෙන තැන ළඟ විතරයි. නොදැන තැන දන්නේ. දැන් මේ මේක හොඳට දැනගෙන සතිය දියුණු කරන වේදනාවට අවදී බොහෝ වෙලා භාවනා කරනකොට මොකද වෙන්නේ? අර ආචාර ප්‍රසාර දෙක ඉස්සෙල්ලා හොඳට විස්තර පෙන්නුනට එන්නේ එන්නේ හුස්ම රටේ කෙටි වෙන පටන් ගන්නවා. කෙටි වෙන පටන් ගත්තාන් පස්සේ දැනෙන පැත්ත අඩුයි, හිස්තර වැඩි වෙන පටන් ගන්නවා. අතපැදි හිස්තන වැඩි වෙන්න පටන් ඒ වෙනකොට ඒක පිළිබඳව කලකොල වෙන්නේ නැතුව, අන්ධබන්ද වෙන්නේ නැතුව, ඒ හිස්තන වැඩි වෙන්නේ හිතේ සංවේදී භාවය වැඩි වෙච්ච නිසායි, සතිය වැඩි වෙච්ච නිසායි, අරමුණ එනකොටම අල්ලන්න ගන්න නිසායි, අරමුණට මුණට මුණ දාලා ගන්න තියෙන නිසායි කියලා හොඳට දැනගන්න. මේ වැඩි වෙන හිස්තන දක දක දැන දැන ඉදිරියට යන්න පුළුවන් නම් අපේ හිත ක්‍රමයෙන් සැප වේදනා දුක් වේදනා දෙක අතරමැද තියෙන අර අදුක්කම සුඛ වේදනාව කියන මධ්‍යස්ථ වේදනාවට ටික ටික ටික ටික පුරුදු වෙනවා. මේක බොහොම අමාරු වැඩක්. උපමාවකට කියනවා නම් අපි මේ ගංගිවුරක ඉඳලා උන්චි ඔරුවකට කොට වෙනවා නම් ඒකට යන්න ඒ යූරේ හය පොළවේ සමබර භාවයකට කෙනෙක් බොහොම සුකුමාර කෙනෙක් අපේ හිතමු ඔරුවට පය තිබ්බයි කියලා. ඔරුව තියෙන වතුරේ ඒක හෙන්නේ නැහැ. එතකොට පේන්න පටන් අරගන්න මේක පය තිබ්බොත් එම් පట్టල නැහැ කියලා විදහාට අපනවා. ඔරුව එක පය තියෙනකොට මේක පట్టල නැහැ. නමුත් අපේ හිතමු අපි සෙනඟක් කියන ඔරුවට යන්න තොටිය ඉන්න තොටිය කියන එනවනම් එන්න යනවනම් යන්න අපිට යන්න වෙලා තියෙනවා කියලා මොනවද කලබල කරුවොත් එහෙම ඉතින් කරන්න වෙන්නේ තීන් වෙවුල වෙවුල බයෙන් බයෙන් එක පයක් කියලා ඉතින් ආය ගන්නවද ඉතුරු කය ගන්නවද කියලා මොකද අර වතුරේ පදනම වතුරේ සමබර භාවයේ මහ පොළොව වගේ නෙමෙයි. ඉතින් ඒක උනේ මහා අපහසුතාවයක්. ඉතින් ඒකට තොටියක් කර කරලා තියෙන ගංගායිනේ ඔරු ලංකාවේ පිටුපු කනුව බාඩ කියන කනුව හයියෙන් බදාගෙන හයියෙන් අල්ලගෙන ඉතුරු බයක් තියාගන්න කියලා කොහොම වරි කරලා ඔරු ඇතුලේ. තියෙන ඉක්මනට වාඩි වෙන්නේ. වාඩි වුණාට පස්සේ අනුව අතාරගුවාම හිමීටර ඝනතලයේ තරලයේ ඝනයේ ලබාගත් සම්බර භාවයේ තරලයක ලබා ගන්න හිමීට හිමීට පුරුදු වෙනවා. ඔන්න යන්නකොට නේද ඕන නැහැ නැගිටින්න පුළුවන්. ඒකට උරු වෙනවා. අනිවාර්ය විතරනේ රූප ලෝකයේ ආශාස ප්‍රසවාසී හොඳ ස්පර්ශී තියෙන තැන සති සමාධි පුරුදු කරගත්ත හිත රූප අතරලා නාම ධර්ම පැත්තට යනකොට නැත්නම් සූක්ෂම රූපතාව පැත්තට යනකොට අර උරුවට උරුවෙච්ච මනුස්සයෙකුට වගේ නිකන් නොදන්න පැත්තකට ගිය ගතියක් එනවා. එහෙම නැත්නම් වේදනාවේ මෙතෙක් නොදැක්ක පැති වලට යනකොට පාළු ගතිය, අසරණ ගතිය, තනි ගතියක් එනවා. ඉතින් ඒක අභියෝග වලට කැමති මේ සෙල්ලක්කාර චරිතය තියෙන කෙනෙකුට නම් දැනගෙන ගියොත් හරි සන්තෝෂෙන් ඔක යහපතට යනවා. නැති කෙනෙක් මේ නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ ආත්ම සංඥාවේ ඉන්න කෙනෙකුට අර ඔරුවේ පවතින ස්ථිර නැතිකම අනිත්‍ය ගතිය දකිනකොට ආපහු යන්නේ කියලා. පොළවේ තරම් සුඛයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා දුක්ඛ ගතියක් වැටෙනවා. ආත්මේ නැති වේදෝ මැරෙයිදෝ දුකලයිදෝ කියන සැකෙන්න පටන් ගන්නවා. එතකොට ආයතන මහ පොළොවට තමයි යන්නේ කියන්නේ. මොකද යෝගාවචරය මෙතනදී කරන්න කියන්නේ අර වේදනා දෙකේ සැප වේදනා දුක් වේදනා දෙක අතර මැද තියෙන අදුක්කම සුඛ වේදනා ටික ටික ටික ටික බුදුක අදුක්කම සුඛ වේදනාවේදී මෝහය තමයි බලපාන්නේ මෙතෙක් නොකරපු දෙයක් නෑ ඒ නිසා එදා අපි අර ධර්ම සාකච්ඡාවේදී මතු කරගත්ත විදිහට සුඛ වේදනාවක් එන්නකොට සැප තියෙනවා සුඛ වේදනාව ඉන් අයින් වෙනකොට දුකක් වෙනවා ඒ නිසා සුඛ වේදනාව කියලා අප ගන්න ලෝකේ හඳුනන දේ තුල සැප දුක දෙකම තියෙනවා. දුක් වේදනාවක් නම් ඒ නිසා අපි කියනවා සැප වේදනාවේ රාගානුසය තියෙනවා. එනකොට සැපයි යනකොට දුකයි. දුක් වේදනාවක් එනකොට දුකයි යනකොට සැපයි පටිඝානුසය වැඩ කරන්නේ. අනුසය වශයෙන් තරහව තමයි වැඩ කරන්නේ. අදුක්කම සුඛ වේදනාවේ තියෙන අවිජ්ජානුසය අන්ධකාරේ මම මේ ඉන්නේ අවි මේ අදුක්කම සුඛය කියලා දන්නවනම් සැපයි. එතකොට ඒ කන මේ අම්මා අප්පාවත් කියන තැනක මමගේ ගුරුවරයවත් කියන තැනක මම ඉන්නේ මම දැන් මේකට පුරුදු වෙන්න ඕනේ කියලා අර අදුක්කම සුඛයට විවෘත වෙච්ච දවසේ ඒකට සත්‍යමත් වෙච්ච දවසේ ඒකට අප්‍රමාදී වෙච්ච දවසේ අපේ ජීවිතේ නැත්තම් අපේ අඳුරු කාමරයක ජීවත් වෙන මිනිස්සු කවදාකවත් දැකපු නැති ජනේලයක් කරගත්තා වගේ ලොකු විවෘතකමක් ඇති වෙනවා ඉතින් කර අභියෝගශීලියක් නැත්නම් ප්‍රගතිශීලියක් නැත්නම් සැපයක්. අර සම්ප්‍රදාන කෝල එහෙම නැත්නම් පසුගාමී කෙනෙකුට බය වෙන කාරණාවක් වෙනවා. මේ වේදනාවේ මේ අදුක්කම සුඛපත්ත දැකීම භාවනා ජීවිතයේ ලොකුම ලොකු ඉදිරි පිටමක් වෙනවා. මේ දේ අත්දකින්න ඉස්සර වෙලා වේදනාවක් එනවා තා සමගම හොඳ නරක වශයෙන් තෝරන හදිස්සි ගතිය කලබල ගතිය නැතුව ඒ දෙක මැද එක චිත්තක්ෂණයක ඉවසීම නැත්නම් ප්‍රතික්‍රියා නොකර සිටීම වේදනාව වෙනකොටම වේදනාවේ ස්වභාවය දකින්න ගතිය ඉතාමත් වැදගත් එහෙම නොවුනොත් අපි ඔළුව දානකොට වේදනාව පිළිබඳ නිශ්චය කරලා ඊට පස්සේ දකින්නේ වේදනාවේ අපි අර හිතාගත්ත දේ ඒ හිතාගන්න මිනිහා මමත් ඒකෙම වෙනස් බවක් යේන යේනේ මඤ්ඤති තතෝ කම්මෝති අඤ්ඤතාකි සර්වඥාන්ත මේක සත්‍යපත්තමේ මේ සප්පෘත සූත්‍රයේ දේශනා කරලා තියෙනවා එන වේදනාව ගැන මඤ්ඤණා කරගත්තොත් තණ්හාමාන දිච්චකලි ඒක ඇති හැකිය දකින්න වෙනුවට දැකීමෙන් නතර වෙනවා වෙනුවට දිත්තේ දිත්ත මත්තන් කියන එක වගේ හිතන්න ගත්තොත් හිතීම නිසාම වේදනාවට වෙද වේදනාව විතරක් නෙවෙයි හිතන මිනිහටත් එක්ක. ඊට පස්සේ මේ මනුස්සයා කාවුසුච්ච මිනිස්සෙක් වාගේ, පරිලවිච්ච මිනිස්සෙක් වාගේ අර වේදනාවත් එක්ක ඉතිං ගැටෙනවා එහෙම නැත්නම් ආස කරලා බදා ගන්න හදනවා. නමුත් සමහර වෙලාවට මේ වේදනා දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාව කියන මේ සැපක් නැති දුකක් නැති తত্ত্বය අපි අත්දකලා නැහැ බලාපොරොත්තු වෙලා නැහැ ඒක තේසට ඉවෘත් වෙලා නැති නිසා අපි කවදාහක්වත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ නැහැ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හැප්පෙන්නේ සැපත් දුකත් එක්ක. මොහොත සතිමත් තුනක් තේරෙන පටන් ගන්නවා. අපි කිව්වොත් අර ඉස්සලා ගත්ත උපමාවෙලියට ආනාපානය කියලා පටන් ගන්නකොට නම් අපිට පේන්නේ ඇතුළෙන් පිටින් දෙක විතරයි. හොඳට මොන්නේ කමක් නැහැ. ඔය එක පේනවා ඇති කියලා කරගෙන තැම්පත් වුණොත් පේන්න පටන් ගන්නවා එන්නේ එන්නේ එන්නේ එන්නේ දෙක අතරමැද තියෙන හිතන වැඩි වෙලා වැඩි වෙලා කොච්චර වැඩි වෙනවද කියනවනම් ඇතුළේමක් පිටීමක් නොදැනී හුදු හිස්තැනට පමණක් යනවා. එතකොට තමයි කම්මැලි වෙන්නේ. ඒක තමයි අහන්න මම ඊගාට මොකද කරන්නේ? මේක විපස්සනාට හරවන්නේ කොහොමද? নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙන්නේ මේ හිස්තන පිළිබඳව අපේ ඇති පුහුදු ගතිය නිසා. නොදන්න කම නිසා. මේකයි වටිනාදී කියලා දන්නේ නැති නිසා අර පෑදී දියට ගොරදියකට ගොරදිය මෙච්චර අමාරුවෙන් පාදගත්තදී හරියට අපි කියනවා නම් වතුර වීදුලක මඩදන්පත් වෙලා තියෙන බොර වතුර දන්පත් වෙලා තියෙන වතුර වීදුවක් කබඩයක් උඩ තිබ්බහම එnde එnde එnde එnde එnde දවස් ගාණක් යනකොට ඒකේ මතු පිට ප්‍රසන්න භාවය වැඩි වෙලා මණ්ඩි ටික අඩියට මෙදෙනකොට මණ්ඩි නැති ගානට සම්පූර්ණ වතුර වීදුල පිරිසුදු එකක් පාටපත් වෙනවා නමුත් මේ දන්පත් වේගෙන අතරමාදී හැලහැප්පුණොත් කලවම් කෙරුවොත් ආයශරයක් අර මුගක් දවස් ගන්නක් කරනවා tempat එක. ඒ වගේ තමයි අර tempat එක නම් ආශ්වාස ප්‍රශ්වාසයේ මම දැන් ඊගාට මොකද කරන්න කියලා සැක කරන්න ගත්තොත් නැත්නම් හයියෙන් හුස්ම ගන්න ගත්තොත් එහෙම නැත්නම් අතහැරලා දාලා යන්න ගියොත් ඒ අර වතුර විදුර කලවම් කරගත්තා වගේ පෑදෙදියා බොරදියා කලවම්. අන්න එහෙම වෙන්නේ දැතෝ දිගට යනවනම් අපි සංසාරෙ මිදෙක් විවුර්ත වෙච්ච නැති අර අදුක්කම සුඛ වේදනාට එන්නේ එන්නේ එන්නේ යනකොට මේ අදුක්කම සුඛ වේදනාවේ අනුගාකලට පාවිච්චි කරන අනිත්‍ය පරිබද්ධ විඥානයේ පුදුමාකාර නිමුගත නවතරු ගතියක් තියෙනවා සහෝදර ගතියක් තියෙනවා සම්බන්ධකමක් තියෙනවා විඥානයේ ඉන්ද්‍රිය පරිබද්ධ තාක් වේදනාව හඳුනන්නේ සැප දුක වශයෙන් පමණයි අනිත්‍ය පරිබද්ධ වෙන්න පටන් ගන්නකොට සැප දුක දෙක මැද හැමදාම අදුක්කම සුඛයක් තියෙන බව යාන්ත්‍රණ තේරෙනවා තේරලා ඒකට වීරවන්තයෙක් විදියට වීරයෙක් විදියට ඒකත් බාර අරගෙන ඉදිරියට ගියොත් අන්තිම සැප දුක දෙක නැති වෙලා අපි අදුක්කම සුඛේ නතර වෙනවා. එතකොට අවිඥානික ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාන වෙනුවට අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයට ආවහම අපි ලෝකෙන් වෙන් වෙච්ච සමාජයක තැන්පත් වෙච්ච සතිය ඉෂ්ඨිරධාර වෙච්ච අඛණ්ඩ සතියක් තියෙන කෙනෙක් වටපත් වෙනවා මෙන්න මෙතෙන්ට සතිය එනකොට ඒ සතියේ තියෙන සමරසකම නිසා සෑම දෙයක්ම සමානව බලන නිසා සැපත් එකයි දුකත් එකයි අදුක්කම සුඛත් එකයි කියන තැනට ආවට පස්සේ ඒවස කුප්පන්න බෑ මොන දෙයක් පෙන්වුවත් කිපෙන්නේ මොන දෙයක් පෙන්වුවත් තෝරන්නේ මොන දෙයක්ම සන්තෝෂ වෙන්නේ නැහැ කනගාටු වෙන්නේ නැහැ අන්නේ වැනි ඒ වැනි මත්කන්ට අවසතිය කියනවා සුපතිත්තිත සතිය කියලා. මනාකොට පිටි සතිය. එවැනි පුද්ගලයන් තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පාම වෙනවයි කියන මේ පාඩමේ පළවෙනි පන්තියේවත් සමත් වෙන්න පුළුවන්. අපි තපානෝ දුවන්න දුකනෝ බය වෙන්නත් පටන් ගත්තොත් අපි එන්නේ එන්නේ එන්නේ එන්නේ කුප්ප කිපෙන සුළු જાතියක් වටපිට නමුත් කවදා හෝ මේ දෙකම තියෙන වේදනාවේ තුන්වෙනි අංකය වෙන අදුක්කම සුඛයට පුරුදු කරනකොට සත්‍යය කවදාකවත් නැති මදයකට ගොබේට මැද්දෑවට බහිඳ පටන් ගන්නවා. බහිඳ පටන් ගන්නකොට අපේ තියෙන අර තෝරන ගති, බේරන ගති, වර්ග කරන ගති අමතක වෙලා අදිකට පවතින ඒකාකාරී සතියක් සුපතිච්ච සතියකට එන්න පටන් ගන්නවා. මෙන්න මේ සතිය මේ කෘත්‍යයට එනකොට ඒ කියන්නේ මේ සමරස භාවයටපත් වෙනකොට සද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන මේ පහම සතිය හා සමානව ඇවිල්ලා පස් දිහාවකට පැතිරලා කියන මේ ಗುಣධර්ම පහ එකම තැනට යොමු වෙන පටන් ගන්නවා. ඒක හරියට ඇඟිලි පහ දික් කරගෙන ඉඳ වේකන ඇඟිලි පහ එක තැනකට කෙරුවා වගේ මේ ධර්ම පහ එකලස් වෙච්ච තැන තමයි අපිට වර්තමාන මොහොත බිඳින්න පුළුවන්. නැත්නම් වර්තමාන චිත්තක්ෂණ 100 100ක් එන්න පුළුවන්. ඒ වෙනකොටම මම නැති වෙනවා. හැබැයි තාවකාලික. ඒක ඉතිර ධාරණ නැතිවීමක්. ඒක නිසා මේ වේදනාදීගේ සැප වේදනාව ගැන අපේ අම්මලා තාත්තා අපිට උගන්වලා දීලා තියෙනවා. ගුරුවරුතු ගන්න හැම විශේෂ සාක්ෂියක් ගන්න මොනවද හොයන්න හොයන්න හම්බෙන්නේ දුක විතරයි. ඒක සනාතන සත්‍යයක්. නමුත් අපි අර තිබහට දුම් වතුර බොන්නා වාගේ කොච්චර දෝ හිතනවා මෙතෙක් කල ආමල දාතල මෝඩ වුණාට ගුරුවරු මෝඩ වුණාට අපි මෝඩ නෑ අපිට ආරක්ෂණය දෙන අපි නිසා ওই දැපෙන දුක වෙන් කරගෙන සැපම බුද්ධ විදිඥාන් කියන තමයි යන්නේ. ඕකකින් පටන් ගන්නකොටම කියartifactId අනිවාර්ය පරදින දෙයක්. තේම බලාපොරොත්තුක්ම බලාපොරොත්තු සුමු වීමෙන් අමාරුයි. ඒක නිසා අපි හිතාගත්තොත් මේ ලෝකයා ගන්න ද්වයතාවය සැප දුක දෙක තුල කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ විමුක්තියක් නැහැ කවදාකවත් ඉවරකුත් නැහැ මේ හැම සැප දුකක් මැදම අදුක්කම සුඛයක් තියෙන අන්නේ අදුක්කම උදේ දකින්න නම් සැපට කැමැති වෙන ගතියක් දුකට අකමැති වෙන ගතියක් කියන්නේ කුප්පකම් අපි පොඩ්ඩක් හිනාවෙන්න දැනගන්න ඉන්නකොටම මේ ප්‍රතික්‍රියා කරන ගැටේ පොඩ්ඩක් නතර කෙරුවේ නැත්තම් අපිට අදුක්කම සුඛේ දැකන්න හම්බෙන්නේ මේක හොඳ කිට්ටුවෙන් යන ප්‍රමාණයක් මට මතකයි අර ඒ දාතුරු වේගික අහන මුවන් පැලක කතාවේ කියලා මුවන් පැලකේ ආරච්චි මහත්තයා ගෙදරට මැනිකෙත් එක්ක ඉන්න වෙලාවේ පිටිය විදින හොරු එන්නා එතකොට ඒ පිටිය කඩලා දැන් ගියට ලයිට් නැහැනේ ශාන්තම් පහනක් විතරයිපත් වෙන්නේ. දැන් හොරු දන්නේ නැහැ ඇතුලේ ඉන්න කටේ නැගිටලා නැද්ද කියලා. එනිසා හොරු කරන්නේ ඉස්සල්ලාම ලීයක පටලවල දැලි ගෑවිච්ච මුට්ටියක් ඇතුලට එනවා. අර හිලින් ඇතුලට දානකොට ඇතුලේ ඉන්න කටේ නැගිටලා නම් ගහන මුට්ටිය තොල්ලු වෙනවා. ඒකට හොරාට පුළුවන් දුවන්න. නමුත් මේ කතාව මැනිකේ දැනගෙන ඉන්න. මෙන්නදී කියනවා ආරච්ච මහත්තයාට ගහන්න බෑ ඉස්ලාම් දානේ මුට්ටිය මුට්ටියට ගැහුවොත් අහුවෙනවා. මුට්ටිය දාලා ගත්තට පස්සේ දැන් හොරා දානවා ගෙදර ඇතුලේ කවුරුත් නැහැ කියලා ඊගාට බෙල්ල දානවා. එතෙන්දි ගැහුවොත් බෙල්ල ඇතුලේ කඳේ. අන්නවට වේදනාව එනකොටම මුඛ්‍යර ගැහුවොත් අපි මේක දිහා කිසිම මේ විනිශ්චයකටපත් වෙන තුරු සැප ආවත් මේකෙන් කවදාකවත් අපිට නිවනක් හම්බ වෙන්නේ දුක ආවත් මේකෙන් කවදාකවත් නිවනක් හම්බ වෙන්නේ අන්න එහෙම සැප ආවත් දුක ආවත් ඒ කෙරෙහි ප්‍රතික්‍රියා කරන්න තෝරන්නේ නැතුව බේරන්නේ නැතුව මේ හැකියාව තිබුණා නොහැකියාව තියෙන කෙනෙක් වගේ මෙරිච් පළවෙනියක් වගේ බලාගෙන හිටියොත් විතරක් අපිට පුළුවන් වෙන වේදනාවේ අවසන් කරනවා. එහා පැත්තට ගන්නවා. එනකොට කඩාපැනනොත් වැහුනොත් කිපුනොත් කවදාකවත් අපිට චිත්‍රපටි ජවනිකාවේ කෙලවර දැකගන්න බැහැ. ශවේදනාවත් එක්ක වැඩ කරනකොට වේදනාවේ එන හැටි, සැපයක් නම් සැප දෙන හැටි, අන හැටි. දුකක් නම් දුකේ එන හැටි, අපිට පෙළෙන හැටි, යන හැටි බැලුවොත් සැප වේදනාවක් එනකොට අපේ සතුට ඇති වෙන හැටි, යනකොට දුක් වෙන හැටි අපිට හොඳට බලාගන්න පුළුවන්. දුක් වේදනාවක් ආවම එනකොට කනගාට වෙන හැටි යනකොට සතුටක් ඉතුරු වෙලා නැති දැක ගන්න පුළුවන්. මෙන්න මේ පිළිබඳව අවධියක් තිබුණොත් පමණ අදුක්කම සුඛේ එනකොට දන්නේ නැහැ අපි යනකොට දන්නේ නැහැ කියන එතන තියෙන මෝහයයි එතන තියෙන නොදැනීමයි අන්න ඒකට විරුද්ධ වෙන්න නම් සැප දුක කියන මට්ටමවලදී assume වෙච්ච සත්‍ය සමාධියක් අවශ්‍යයි. ආනේ සමාධිය කියන දවසේ තමයි අපිට තේරෙන්නේ මෙතෙක් කන්නේ සැපට දුකට නලිය නලිය නලවි නලවි හිටියා. අපි හැමදාම මැද තියෙන දුක්ඛම සුඛේ පැනනවා. ඒ නිසා අපිට කවදාකවත් ඒ වේදනාවේ අනිවාර්යෙන් පහළ වෙන තෘෂ්ණාව කියන ඒ මලපුඩුව ඒකේ පාෂේ පන්නන්නේ. ඒ මොකද සැපේ එනකොටම කැමැත්ත නිසා ආසාව නිසා එනකොට කැමැත්ත නිසා හුවෙනවා. වේදනාවක් කෙනකොට මොකද වෙන්නේ? මේ වේදනාව වෙනුවට ඊට වැඩිය හොඳ සැපක් අපි බලාපොරොත්තු මේ වේදනාව නිසා මට සැප විඳගන්න අවස්ථාවක් නැතුණයි කියලා බලාපොරොත්තු වෙන හිතේ ලබා හිතේලා හිතලා හිතලු සැපක් ගැන හිතලා වේදනාවට අකමැති ඉතින් ඒක හොඳට මේ පසුපාලින ආචාර්යවරු වෙන්නන්නේ අපි යමකට තරහ වෙන්නේ ඒ දේත් එක්ක ඇති තරහ නෙවෙයි ඊට වඩා හොඳ දෙයක් කෙනෙක්ගේ තණ්හාව නිසායි ඒක පුංචි කාලේ අපිට හොඳ ඊට වඩා හොඳ දේවල් ගැන දන්න තැනදී හොඳ දුන්නත් එකයි නරක දුන්නත් එකයි අපිට කිසිම නිශ්චයක් නැහැ. නමුත් අපි ටිකක් වැඩිමහල් වෙනකොට වෙනකොට යම්ම නරක දෙයක් අපිට ලැබුණයි කියලා අපිට තරහක් එන්නේ අනිවාර්යයෙන්ම ඒ දේ පිළිබඳ ඊට වඩා හොඳ චිත්‍රූපයක් නවාගෙන ඉන්න නිසා. නිසා එකම හේතුව නම් සංසාරයට වෙන්නේ තණ්හාව තමයි. නමුත් මේ තණ්හාවේම අවිපරීත විපරීත ලක්ෂණ තමයි ද්වේෂය කියලා. අපි යමකට තරහ වෙන්නේ අපි ඊට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන නිසා. මේ නිසා අපි හැමදාම තපාවක් තන්න කරනවා දුකාවක් තන්න කරනවා අපිට මේ දෙක නැතිව ගැලවෙන්න එකම තැන තමයි අදුක්කම සුඛ වේදනා. නිසා අදුක්කම සුඛ වේදනාට නැතුව උපේක්ෂාවට නැතුව සමාධියට නැතුව කවදාකවත් අපිට මේ එහා පැත්ත දක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා වේදනාවක් එනකොට අපිට දැන් පුරුදු වෙලා තියෙන්නේ ගමනක් යනකොට විශේෂකමක් එයි කියලා හිතලා කෝකට පැන්ඩෝල් පෙත්තක් කරගන්න. ඒ කියන්නේ වේදනාව බලාපොරොත්තු වෙනවා ආරම්භ කරනවා. වේදනාව කහවන විශේෂකමක් කහවන දතිකක් කහවන ඒකද මූණ දීම කියන එක දැන් අපිට අවුරුදු 20 ක තියෙන කවි පරම්පරාව ගානකට අමතක වෙලා. එනිසා අපිට කවදාකවත් වේදනාවක් ඇවිල්ලා වේදනාව ස්වභාවයෙන් නැතිවීම දකගන්න හම් වෙන්නේ අතරමැද මොකක් හරි මේකෙ මේකට ඇඟිලි ගන්න. ඒ නිසා සම්පූර්ණ චිත්‍රය අපිට දකින්න හම් වෙන්නේ. සැප වේදනාවක් අතර හම් වෙන්නේ මොකද ඒක ලොකු කරගන්න උත්සාහ කරනවා. බදා ගන්න උත්සාහ කරනවා. ලං කරගන්න උත්සාහ කරනවා. අන්නේ වෙලාවේ සැපක් ආව දුකක් ආව ඒ කෙරේ නිසැලී බලාගෙන ඉන්න කෙනාට පමණ අදුක්කම සුඛ වේදනාව කියන එකට එන්න පටන් ගන්නවා අදුක්කම සුඛ වේදනාවේ තියෙන අවිද්‍යාව අනුසේ වශයෙන් ඒ අවිද්‍යාව නැති වෙන්න අදුක්කම සුඛයට ප්‍රතික්‍රියා කරේක නොවේවා කියන්නත් එපා වේවා කියන්නත් එපා කලබල කරන්න චෝකට ඉන්න පුළුවන් නම් ඔකට වෙන විදිහට කියන ඔකට මනාප වෙනවා කියලා කියනවා මනාප වෙනවා කියන පත්‍රයේ තියෙන සාමාන්‍ය කැමති වෙනවා වගේ කියනවා කැමති වෙන්නේ අමනාප නොවෙනවා කියන එක ගන්න. එහෙම බැලුවොත් භාවනා කරන අයට හම්බුනේ ලොකුම සන්තෝෂය තමයි අපි දවසෙන් 160කටත් වැඩි වෙලාවක් ඉන්නේ අදුක්කම සුඛ වේදනා. නමුත් අපි දන්නේ නැහැ. මොකද අපි පුරුදු කරන්නේ. අපේ හිත දන්නේම සැප දුක දෙක විතරයි. ඒක හරියට කියනවනම් ආසදියා බලනකොට අපිට වෙන්නේ තරු විතරමයි. අතරමැද ඉස්කවකාසු පේන්නේ. මොකද අපි දන්නේ නැහැ මේ සවකාශයේදී අතකින් අරමුණ හිත ගැටෙන දේවල් එක තමයි පස්සේම තමයි වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ වෙන්නේ නැති ගැටීමක් නැති තැන ගොදුරු වෙන්නේ. නමුත් ආසිතින් තරු සේරම පිටුපල බැලුවොත් මුළු ආසින් 100ට එකක්වත් නැහැ. අති කොන පැතිරලා තියෙන්නේ හිස්ත අපි දකින්නේ. ඒ වගේ තමයි දවස පුරාම තියෙන දුක් වේදනා සුඛ වේදනා එකතු කරලා බැලුවොත් මුළු දවසෙන් 5%ක්වත් වහන්න හම්බ වෙන්නේ අනික හැමතැනම තියෙන්නේ මේ පාළු ගතිය මේ නිසිද්ධි නැති ගතිය විඳ ගන්න බැරි ගතිය ඉතින් මේක තමයි අපි පුරවන්නේ වේදනේ විනෝදාර්ථ එක එක මේ ජනමාධ්‍ය කතා බතා සෑම දෙයකම මේක පුරවන්නේ අපි කියන භාවනා කරන්න වෙලාවක් ඒක නිසා පටන් ගන්නකොට නම් මේ සඳහා වෙන්න ආනාපාන සඳහා වාඩි වෙන්න ඕනේ කාලය ගන්න ඕනේ. සක්මන් කරන්න. නමුත් මේකෙන් අල්ලගත්තට පස්සේ මේ සෑම චිත්තක්ෂණ දෙකක් මැදම නිවන තියෙනවා. සෑම චිත්තක්ෂණ දෙකක් මැදම ආනිප්‍රමේ. අදුක්කම සුඛේ තියෙනවා. සෑම චිත්තක්ෂණ දෙකක් මැදම අනින්ගේ පිළිබඳ විඥානය තියෙනවා. සෑම චිත්තක්ෂණ දෙකක් මැදම මේ සක්කාය දිට්ඨිය නැති තැනක් තියෙනවා. ආන ඉතින් හිත යන්න නම් දෙකලවල හොඳට දැක ගන්න. දෙකකලවල දැකලා යහපනා යහපනා හොඳට දැකපු දවසේ පේනවා ඒ දෙක කොන්දේ විතරයි නැදවි ඇති කොන තියෙන්නේ අදුක්කම සුඛ වේදනාවක් අනිත්‍ය පරිවර්ත විඥානය සක්කාදිට්ඨිය නැතිතන. නමුත් අර තියෙන එක මල්ලන ඒකත් එක්කම ගැටි ගැටි අපි සක්කාදිට්ඨියත් එක්ක නඩු කිය කියව හේයි. මේ කාමානි භාවනාවේ හිත නොයදපු කෙනා කවදාකවත් අල්ලන්නේ භාවනා කරලා පෙරදුනත් ඒක අල්ලතයි. ආර්ගියක් අල්ලතයි. ඒ නිසා වේදනාව කියන තැන ඒ අස්පනා පිට අල්ලගන්න පුළුවන් ලොකු සත්‍යයක් තියෙනවා. අන්නේ සත්‍යයට ප්‍රධාන වැදගත් වෙන්නේ වේදනාව ඇවිල්ලා දෙන දේ කියන දේ කියලා සම්පූර්ණ මේ අන්තර්ගමිෂ මොන්නම තාලකින්වත් ඒකට ඇඟිලි ගහින්න නොකරන එක. සාමාන්‍ය. නමුත් මේක පුළුවන් පුංචි වේදනාවක් විශේෂයි. පුංචි වේදනාව කියලා කියන්නේ ආස්වාසේ දැනගන්න අවස්ථාව වේදනාවක්. ඒ වේදනාව විශ්ේ මේක මතු වෙන්නේ මෙහෙමයි, පවතින මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි. කුරුසු වේවා, තියු වේවා, ළඟ වේවා, දුර වේවා, ඇතුළත වේවා, පිට වේවා, ප්‍රිය වේවා, අප්‍රිය වේවා, අතීතනගත පච්චුප්පන්න වේවා. ආනේ නිකන් දරකඩක් වගේ. උස්ම ගන්නේ නම් පණ ඇතුලින් හිට තමයි. නමුත් නිරීක්ෂකයන් නිකන් දරකඩක් වගේ. අනුන්ගේ දේවල් බලනවා වගේ. උහේ බලන්න පුළුවන්. ඒකට අපි දවසක දැකගනි මේක ඇති වෙන්නේ පවතින නැති වෙන හැටි. ඕක දැනගත්තා නම් දැනීමෙන්මයි නොදැනීමට යනවා. ගොරෝසු ක්‍රමෙන්මයි අපට සිව්බවට යනවා. නිසා ආරම්භයේදී හොඳට ගොරෝසු කරා ප්‍රශ්නයක් නැහැ. ගොරෝසු කියලා හොඳට විස්තර බලන්න. බලාගත්තු පස්සේ අන්තිමට ගිහිල්ලා වේදනා දැනට ආවට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ වේදනාව අනුව අපි නටන්නේ අපි ඒකට අහු වෙන්නේ ඒක අතරමැදදී ඇඟිලි ගැහුවා පමණයි නැත්තම් වේදනාව වෙන්නේ අන්දයි අපි තමයි අතරමැදි යාට හදාගෙන බෙහෙත් කරලා සනීප කරන්නයි සුව කරන්නයි නැත්තම් වැඩි කරන්නයි උත්සාහ කරලා අවුල් කරගත්තට පස්සේ නැති මමෙක් නැති සක්කාය දිට්ඨියක් ඇවිලත් ඒක පැටලිලා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අපි මේක සංසාරේ පවත්තා. ඒ නිසා වේදනාව පිළිබඳ හොඳ අවදි භාවකේ ඉන්නවනම් වේදනාවෙන් පස්සේ එන කොටස් ඇති වුණා. මම කියන්නේ තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව පිළිබඳව කාටවත් දොස් කියන්නේ නැහැ. ඒ කවුරුත් කරපු දෙයක් නෙවෙයි. ඒක අර සේලා භික්ෂුණිය කිව්වාගේ නයිදං අත්තකතං නිම්බං නයිකං පරකටං අග හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්චති මේ අපිට හම් වෙලා තියෙන සැප දුක් නැත්නම් මේ අපි හදාගෙන මේ ප්‍රතිබිම්බය නයිදං අත්තකතං නිම්බං මේක මා විසින් කරන ලද්දකුත් නෙවෙයි නයිදං පරකටං අග මේක අනුන් අපිට කරපු ඕනියමකුත් නෙවෙයි හේතුන් පටිච්චසම්භූතම් මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් හේතු බහගානිරුද්ධති හේතු නැතුණාට පස්සේ නැති වෙයි කියලා. ඒ පුංචි වේදනාවල මේක හොඳට දැනගන්න පුළුවන්. දැනගෙන ඒ තුල තියෙන දුක්ඛ සැප අදුක්ඛම සුඛ කියන තුනම කුප්පගතයකටපත් වෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කර බලන්න හිතුවොත් අනිවාර්යයෙන්ම යෝගාවචරයට අනේ මට මේට වැඩි ටිකක් ලොකු වේදනාවක් එනවා නම් කියලා අභියෝගයක් පායි. ඒක චිත්ත නියමයක්. එතකොට යාර මුංචි වේදනා ගන්නක් නෑ. ඊළඟට මදහත් වේදනාවලදී අර වාගේම බලමදාක බලාගෙන ඉන්න පුළුවන් වෙනකොට තේරෙනවා අර පුංචි වේදනාවෙන් ගත්ත අත්දැකීම තමයි. කරගෙන කරගෙන යනකොට ඒව විශේෂයි අතිර්ණ භාවකටපත් වෙනවා. කවදාකවත් මට වේදනාව කරපු කෙනා ඇති කෙනා පිළිබඳ තරහක්වත් සැප දීපු කෙනා පිළිබඳ ස්තුතියක්වත් කරන්න යනවා වෙනුවට ඒ ඒව එහෙටි විචාවයි පැමිණි දුක් පැමිණායි කියන ගතියක් අපේ සිංහල කතාවක් තියෙනවා. ඉස්සරහට ආපු දුක පැමිණායි. පැමිණි දුක් පැමිණායි කියලා කාගෙන හිටියෝ එන්නේ එන්නේ එන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි මේ එක එක වේදනා මට්ටම් ඒ කියන්නේ සුඛ දුක් වේදනා මට්ටම් කියලා කියලා මට මතකයි මම ජීවිතමත් එක භාවනා කරනකොට එතුම කිව්වා කවදා හෝ පරියන්කේදී මරණ දුක අත්දැකපු දවසට පහුවෙන්ද තමයි නිවන් දකින්න හම්බෙන්නේ ඒ නිසා මරණය තමයි අමරණියත් මරණ වේදනාව කෝක වෙතත් කුරුලාවක් ආවත් දඟලන මිනිස්සුන්ට කවදා නිවන් දකින්න මේ කාය ජීවිත දෙක සම්පූර්ණ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කැප කර කර කැප කර කර ගිහිලා කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියන දවසට අපිට හොඳට තමයි මරණය අත්දැක ගන්න පුළුවන් ඒක නිසා මරණානුසුති භාවනාවට අනුන්ගේ මල් කුඩුන්නේ නැහැ. තමන්ම මැරිලා. අතක් කුඩාට තියාගෙන මට කුඩු දාගෙන පෙට්ටියකින් හරි කොටක් කපලා බලන්න. තමන්ගේ මරණයට හිතින් සම්බන්ධ වෙලා බලන්න. මොකක් අනිවාර්යයි කොච්චර ළඟට ගියත් සිද්ධ වෙනවනේ. ආන්න ඒක තේරෙයි. අපි ඒ තත්ත්වයටපත් වෙනවා නම් මේ කූඹියක් කරවයි කියලා දොරක් කරුවයි කියලා කැස්සක් කිවිසක් කරවයි කියලා බාහනා කරන්න බෑ කියලා කියන්නේ මොකක්ද? අර ඒ දවස් වලට මම ආපි ඉල්ලන භාවනා කරනකොට ඉතින් හරියට දැස්සෝ මම ඇත්තට වහගෙන ඇහෙත්තම කටෙත්තා ඉතින් හරි අප්පිරිය ඒක කරන්න මාරු මොකද යන්නේ අර ලඟුකුල් කුඩුවක් හදලා මේ එකේ තත්ත්වය ඉතින් ගොඩින් මාත ටික භාවනා කරේ මට භාවනා කරන වලට වැඩි වෙනවා දැන් නෑ මොනවා හරි කරලා ඉතින් අර හිත දිහා බලන එකයි කියන්නේ ඉතින් මාත් කතා කරලා කියනවා ඒක ජීවිතේ කලබල හරියට එනවේ ජනතා විමුක්තිය වෙනුනේ සොල්ලාතු නැත්තම් ඒ සාමාජිකව ජනතා විමුක්තිය ගැන හිතාගෙන කැලේට ගියාට පස්සේ කොච්චර මතුරුක කොච්චර නිදි නැති රැකට කරා කොච්චර සීතලේ හිටියද කොච්චර බත් කන්න නැතුව හිටියද එක්කෙනෙක් කවදාකවත් ජනතා විමුක්තිය පිළිබඳ චෝදනා කරේ නැහැ ඒ ජනතා විමුක්තිය කියන්නේ තමන්ගේ විමුක්තියට යන මනසෙන් මැස්සගෙන චෝදනා කරනවා කියලා කියන්නේ මොකක්ද කියන්නේ අපිට කොච්චර කැප කරන්න ලෑස්ති වෙනවද කියලා. අපිට මතුරු එක්කන්ට මතුරු ආපල කරනවා සහය. මෙච්චර අමාරු නෙවෙයි අන්තම් මාරි මාඩ වස් මියා එකදරක් කාලා නතර පටිය කපාගෙන හැදී අතින් අල්ලගත්තොත් මෙතිකන්න පුළුවන් තරම තමයි. ඒ මොකද අපි අර මේ සිද්ධියක මුලමඳාක දැකලා පුරුදු කරගන්න තියෙනවා. පුරුදු කරගන්න. ඒකට අර වේගනහඩෝ කියලා ඉන්දියාවේ බුරුමේ හිටියා ඔය හුඟව දෙනෙක් පිළිගන්න රහතන් වහන්සේනමක් කියපු බොහෝම ගුණගරුක ස්වාමීන් වහන්සේනම ආනපාන ගැන විතරම කතා කරන්නේ. ඒ දාස් කතා කරලා තිනවා භාවනා කරනකොට ඒන ශබ්ද වේදනා එහෙම නැත්නම් අපි නුරුස්නා ගතිය ඇති කරන දේවල් කොච්චරද වෙනවද? ඒක විතරම අපිට උගන්වන්නේ අපේ හිත නැත්නම් අපේ සතිය අපේ අප්‍රමාදයේ කැස්සකත් කැඩෙන එකක් කියන. ඒකින් අපිට සන්තෝෂයක් ඇති කරගන්න වෙනවා කියනවා. මගේ හිත මගේ හිත තාම මෙච්චර දුර්වලයි. ඒකයි මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා යම් දවසක ඒක හොඳ පැත්ත අරගෙන අපි ඉදිරියට ගියොත් අපි කවදා හෝ ඒ බාධා කරපු අයට හිතින් ස්තුතිවන්ත වෙන්නේ. ඒ මනස තමයි අපිට පෙන්නලා දුන්නේ මේ සියලු මේ සම්භාවිත தত্ত্ব එහෙම නැත්නම් සප්පාය தত্ত্ব හම්බුණා හිත දුර්වල නම් අර පිටේ වණේ කියන මීමක් අඳුරට බයයි වගේ අපේ හිත සැල. නමුත් මේක මට්ටම මේක දිනු කරන්න ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යනකොට යනකොට කවදා හෝ උගා අමාරු වෙන පංගන්න මොකද හේතුව අපි බලන්නේම අනුන්ගේ වැරද්දවා. අසෝලා මේක කරවන්න चाहिए. ඒ වුණාට යම් දවසක ඒ මනුස්සයෙක් පෙරපින නිසා හෝ මේක තමන්ම කාරණා හෝ ගුරුරෙක් ඉදිරියට කී දවසට හිතේ අනේ දැන් මට මේ සද්දාවට හිත කැඩෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් ටිකක් දියුණු වෙන්නේ. මම මේ දියුණු බව දැනගත්තේ එදා ඒගොල්ලෝ සද්ද කරපු නිසා. මකීත කැඩිච්ච නිසා කියලා දවසක ස්තුතිවත් වෙයි කියලා කියනවා. හැබැයි මෝඩ වෙන්න එපා කියලා කියනවා. ගිහිල්ලා ස්තුති කරන්න යන්න එපා කියලා. අනිවාර්ය වේදනාව දිගේ අපේ දැරීමේ ශක්තිය. අපේ ඉවසීමේ ශක්තිය. එහෙම නැත්නම් අපේ කියන ප්‍රතිශක්තිය කියලා මේකට කියන්නේ ආමානිය වෛද්‍ය විද්‍යාවේ නැගගෙන ඉන්න පටන් අර ගන්නකොට මේ භාවනාවේදී ආනාපාන සතියෙන් ලබන මේ කුප්පගතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය සමාන මේ සාසනේ ලස්සන වචන සෙට් එකක් තියෙනවා. සාමීචි ප්‍රතිපන්න අපන්නක අවිරුද්ධ ආදි වශයෙන් ගොඩාක් වචන සර්වත්‍ංශ විස්තර කරතියි. විරුද්ධ වෙන්නේ කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ කිසිම විදියකට මේ තියෙන සම්මුතිය කඩන්නේ තමන්ගේ අඩුපාඩු කියලා හිතන ගමන් කරගෙන යනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ අපේ අර ප්‍රතිශක්තිය වැඩි වෙන යනකොට ඒ එදිනදා ජීවිතේ අපේ ඥාති ඔක්කොම ඇටල ගිය ඥාති විශ්සනයකටපත් වෙනවා මොකක්ද යෝ කර්මාරෝප සිවිල්දී වලට ගිහින් මොනවා කරන්නේ අපි වස්තු විශ්සනයකට අපිපත් වෙනවා මොනවා කරන්නේ අපි උඩ අපි ගහන හඳන්නේ මොකෝ අපිට සාත බලදාන දෙවියන් කෙනෙක් කියලා මේක කෙරුවා ඒක කරගන්න වෙන්නේ නැහැ. අනාත්මයි ධර්මයි. කියලා අපි ටික ටික ටික ටික ලෝකේ ඉන්න සෑම ප්‍රශ්නකටම සතුටු දෙවිමේ ශක්තිය ටික ටික ටික ටික වැඩ. ඒ නිසා පරියන්කදී ලබන මේ වේදනාව විශ්ේ තණ්හා ඇති නොකරගෙන නැත්නම් කිපීමක් ඇති නොකරගෙන ආසාවක් ඇති නොකරගෙන ගතිය ඉතින් ජීවිතේ පුදුමාකාර විදිහට වැටෙන්න පටන් ගන්නවා. මේක භාවනා නොකරන කෙනාට වැටෙනවා. අපි භාවනා කරමින් අපි යම් වෙලාවක අපේ ඉවසීමේ ශක්තිය වැඩුණා නම් යම් කාලාවකට අපේ කුප්පණ ගතිය අඩු වුණා නම් යම් වෙලාවකට අපේ වහාකීන පණ ගතිය අඩු වුණා නම් භාවනා නොකරන කෙනාට තිරියන් සතරක් තියෙනවා. මේ මනුස්සයතු මොකද්ද වේගනේ කියන්නේ. අපිට නොතේරෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කියන தත්ත්ව කවදාවත් ස්ථිර දෙයක් නෙවෙයි. නමුත් මේක එකක් වෙන්නවා. පුළුවන් ලෝකෙ කොච්චරක් කරදර කරත් නැත්නම් පරිසරය කරදර කරත් අපිට ඒක නොසැලී සිටීමේ ශක්තිය අපේ වැඩක් කියන එක පුළුවන් ඒක සර්වඥාන්ත මේ ප්‍රකාශ කරලා තියෙනවා ඒක බලු බැලමට මම අසාධාරණයි සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මම කවදාකවත් ලෝකයක ගැටෙන්නේ නැහැ උනත් ලෝකේ හැමදාම මයිකල් ගැටෙනවා උනා සඳහන් කරනවා අහං නාගෝ සංගාමී චාපාතෝ පටිසංතරං අතිවාක්‍ය තිතිකිත්තන් දුස්සීලෝහි බහුචාර මම මේ මේ යුදට වන් ඇති කුසී දුන්නේ විහිදියේ හිතන කාගෙන ඉන්නවා මොකද මට ඒක එකක් බලනකොට මගේ ඔළුව මේ පිටුර දගෙන රජ්ජුරුව විනාශ වෙනවා ඒ නිසා මම කාගෙන ඉදිරියට යන්නේ කොහොමද මේ දුන්නේ විහිදී එන ඊතල විදින ඇත්ත රජකුසී ඒ වගේ හොඳ වැඩක් කරන්න ගියාම අනන්ත අප්‍රමාණ දුක්ඛ සංසාරකයන් ලෝකයේ දුස්සීල නිසා දුස්සීලෝයි බෞද්ධයන් එනිසා මම කිසිදාක රටක චෝදනා කරන්නේ නැහැ. ඒ වනිකා මේ කට කනවට කියන දේවල්වත් නැත්තම් පත්‍රයේ හෙඩ්ලයින් එකට දාන්න කියපු කතාව නෙමෙයි අත්දැකීම කියපු දේවල්. උන්වහන්සේ හුදුට දැකලා තියෙනවා. ඒකයි අපිට ඉතුරු කරලා තියෙන්නේ. යෝගාචරෙක් වෙච්චාම එන්නේ එන්නේ එන්නේ එන්නේ පුංචි වේදනාවල බරපතල වේදනාවක්. අන්තිම මරණාසන්න වේදනාව දක්වා විඳගත්ත දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මාන වේද දීප්තියක් ඕකමගේ කියනවා ඩායන ගන්න කියන්නේ. අපිට නෑ ඕක මගේ මගේ අම්මා තාත්තා ඕක දුන්නේ මට මේක මේ මෙහෙම මේව කළා මම ඕක තියාගත්තේ කියලා ගන්න දෙයක් නෑ. බුදුසෙනාසි කියන මහණියමක් ඔබේ නොවේද දීලා ගන්න කියලා. ඒක ලහන වුණාට අනේ ඇහඹෙන්නේ නෑ. එන දීලා ගන්නවා. කන ඔබේද? නෑ. මොකද කන අපිට උදේට පාවිච්චි වෙන්නේ නෑ. අපිට පාන කරන්න බෑ එන තියලා දාන්න. එක එක එක එක අහලා කියනවා කොහොමද ඊළඟට ප්‍රශ්නක් වෙන්නේ. ඒ තියලා දාන්න කියලා කියන්නේ මොකද්ද? කනට හරියට කන වැරදුන බීරෙක් වගේ එකයි. ඇහෙන හොඳ දේවල් තුන අර නරක දේවල් තුන අන්තික් වගේ ඉන්න පුරුදු කරනවා නම් ඇහැ නැතුණා කියලා ප්‍රශ්නකුත් නෑ. ඒ නිසා මේ වේදනාවේ තමයි සම්පූර්ණ මේ ප්‍රායෝගික රහසකි. ඒ නිසා වේදනාව ඔකට වේදය වේදේ කියලා කියන්නේ සම්පූර්ණ දැනුමට කියනවා. වේදේ කියලා කියන්නේ Hindu ආගමේ සම්පූර්ණ එක්කම කියන්නේ වේද සාහිත්‍ය කියලා. ඒ වගේම අපිත් යමක් අවබෝධ කරගන්න ප්‍රතිවේද කරයි කියලා කියනවා. ඒ නිසා අපිට යම හොඳක් හෝ නරකක් අපිත් එක්ක සම්බන්ධ වෙන තැන ස්පර්ශයට පස්සේ සිද්ධ වෙනවා. ස්පර්ශයට ඉස්සෙල්ලා අපිට ඒක ගෝචර වෙනවා. ගෝචර වෙච්ච ගමන වේදනාවත් එක්කම තණ්හාව ඇති වෙනවා පුතක් යනවා කියලා. සීක පුද්ගලයා කියන්නේ වේදනාවක් ඇති වෙච්ච ගමන තණ්හාව ඇති වෙනවා වෙනුවට වේදනාව තප වශයෙන් දුක් වශයෙන් අදුක්කම වශයෙන් ඒක දිහා හොඳට බලලා ඒකට විනිශ්චයකට එන්න. ඒකට ප්‍රතික්‍රියා කරන්න. ඒකයි මේ සතිය උගන්වනකොට ලා ගහනකොට මටයි කිව්වා වගේ සත්‍ය කියනොත් කරන බලන කිසිම මත වෙන දෙයකට විනිශ්චයකට එන්නේ. ප්‍රතික්‍රියා කරන්න එපා. ඒ ඇති හැටියෙන් බලන්න උත්සාහ කරන්න. වෙලෙක මේක හොගාවක් වෙලාවට මේ තර්කමනසට අහු වෙන්නේ. එනිසා සත්‍ය අතරලා. මොකද පුරුදුකන පුරුදුකන පුරුදුකන යන පටන් අරගත්තොත් වේදනාව මට්ටමේදී ඒ වේදනාවට ප්‍රතික්‍රියා කිරීම තමයි පුතඥන ගතිය කියලා කියන්නේ. නමුත් අපිට මනුස්ස හිතට පමණ ක්‍රියා නොකර ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. බලලකට බියෙක් දැක්කට පස්සේ තපස් පකින්නවා. පොදුගේ ජම්මේ යාය තමයි සාජාසෙ. අපිට එහෙම කියලා එකක් නැහැ. අපිට ඕන නම් බලලා මිය දැක්කා වගේ කේ කියන්න පුළුවන්. නොයන්නත් පුළුවන්. අන්නේ නොයන ගතිය තමයි තපස් ඒක තමයි අපි මේ වේදනාවක් එනකොටම මේ වේදනාවේදී අවදි ගතිය. වේදනාව කෙරේ මේ මධ්‍යස්ථ බලගතිය. ඉතින් මේක හොඟ වෙලාවට සාමූහික වැඩවලදී වර්ධන තේරුම් ගන්න. වර්ධන තේරුම් ගන්න කියන්නේ සමහරු මේක පිළිබඳව නාස්තිකෝ හිතුවොත් ඒ ඕන කෙනෙකුට ඕන සද්දයක් අරගෙන භාවනා කරන්න පුළුවන් නිසා මම ටිකක් සද්ද කෙරුවට කමක් නැහැ කියලා හිතන වෙලාවකුත් තියෙනවා. ඒක නම් වැරදි අදහසක්. මේ වේදනාව ගණන්ගෙන භාවනා කිරීම මම දැන් මෙතන කියන තමන්ට අදාළ වෙනවා මිසක් මේ මයින් එකක් වේදන සද්ද උනාට කමන්නේ නැහැ නවුරුචි පතනා කරන කට්ටිය ඉඳ සද්ද උනාට කමන්නේ නැහැ එහෙමයි කියක් නැහැ අන්න ඒ තරමටම ජඩ වෙනවා ඒක ජඩගත ඒක කුප්පගත ඒක හොඳ නැහැ අපි පුළුවන් තරම් කටයුතු කරන්න ඕනේ මගෙන් ශබ්ද පිට නොවෙන්නත් පිටින් සෑම සද්දයකට ප්‍රහම් කර දෙන්න ඒකෙන් මගෙන් කාදාරි හානියක් වෙනවා නම් 100ට 100ක් අපහාරන්න පුළුවන් හොඳයි. නැත්නම් අඩු කරගන්න. නමුත් අනුන්ගේ මඩ කරදර එනකොට අරිංගුවකවත් අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ ඉන්නේ මගේ කර්මානුරූපයි කියන කවදාකවත් චෝදනා කරලා අලුතෙන් කර්ම රැස් කරන්නත් හොඳයි. ඒ නිසා යෝගාවචරය වැඩ කරන යනකොට වේදනාවක් තියෙන තමන් අනුන් කෙරෙහි වැඩ කරන පැත්තේ හාත්පසින්ම වෙන දෙයක් තමයි වෙනත් දෙයක් තමයි අනුන්ගෙන් තමයි බලාපොරොත්තු මෙන්න මේ සමීකරණය මේ යතු හතර ගතට පස්සේ අපිට ලෝකේ ඕන තැනකට යන්න පුළුවන්. කිසිම තැනකින් අපිට බාධාවක් වෙන්නේ නැහැ අපි බාධා කරන්නේ නැහැ. ඒකට අපිට මේ ඒ බුරුමේදී දුෂ්කර පළාතකට යන්න වෙච්චාම ඒ පඬිස් ස්වාමීන් වහන්සේ යන කට්ටියට කතා කරලා පොඩි උපදේශයක් දුන්නා. ඉවරයි යන්නේ මම පොඩි කාලේ භාවනා කරපු තැනට ගියාම නම ඌලන් පිටපාද කරන්නේ නැහැ දවසේ එක දෙකයි හම්බ වෙන්නේ. ඒ කිසිම සුදු පිටිවත් සීනවත් කවදා ජීවිතේට හම්බ වෙන්නේ. ඔක්කොම හම්බ වෙන්නේ නැටිගේ ආල්නේ කලපු දේවල් සීන වෙනවල ළමට හකුරු හම්බ වෙන්නේ තියෙනවා මේක ඇත්තේ නැහැ. බලාපොරොත්තු ඉන්නත් එපා. ඒ මිනිස්සු දන්නේ නැහැ මේවා. හිතා පිටපාද කරන්නේ ඉන්නේ කියලා යන්න හදන ගුණවා සරුවත්යන් වහන්සේ මේ වගේ දේවල් වලදී තමන් වහන්සේ හැසිරිච්ච ආකාරය ගැන පොඩ්ඩක් මතක් කරගන්න. මේකයි වැරදක ඥානය කියන්නේ. මොකද්ද? උන්වහන්සේ ඒ සාහ අවුරුද්ද දුෂ්කරක්‍රියා කරලා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා සුබෝධ රාජ්‍යමා පයිලකාරෝ 10 දෙනෙක් මැරියානේ නැවත කිඹුල් අතර වඩින්නේ කියලා. ඒ 10 වෙනි කෙනා රහත් වෙන අවසරය ඊළඟ ගිහිල්ලා රහත් වෙලා සර්වඥයන්ස මතක් මතක් කරනකොට සර්වඥයන්න්සේ ගාව 12000ක් පිරිස හිටියා පැවිදි වෙලා ශිෂ්‍යවරු. පස්සේ උන්වහන්සේ 12000 පිරිසම රැස් කරගෙන දවස් ගාණක් දිගින් දිගට දිගින් දිගට පයි මාවට මිනිස්සුන්ට බණ දහම් කියමින් චුම්පත් වේට වැඩම කරා. වැඩම කරාට රජු කිසිම ආරාධනාවක් කරේ නෑ ඉන්න තැනක් දුන්නෙත් නෑ උනාක්වත් නෑ. ඉතින් රැ වේලාව කිසිම ආරාධනාවක් නෑ. ළඟ තියෙන කැලේක 12000 අතර වුණා. නතරලා බලුවා දැන් නිකමට හිතන්නේ මේ දොළොස් දහක වැස්පිලි පහසුකම් කොයි මේ දොළොස් දහක වතුරකෝ මේ දොළොස් දහක දහක මනින් දීල දහක බැරි ගන්නකෝ කිසිම ගියක ආර්ධන කරේ ඒ වගේම ධර්මචනාංශේ කිව්වෙත් නෑ ඇහුවෙත් නෑ දොළොස් දහෙන් එක නමක් තවචන්දර කියනවා වහන්සේ මහලු කොට ගමන අඬ ගන්නවා අපිට වතුර ටිකක් අත්හැරෙන්නේ අවුෙන්ද උදේ ඉරණක්කන ආවා. ඉතින් ආවට පස්සේ සර්වඥයන්සේ කල්පනා කරා දැන් මේ විරෝධහාට උදේ ගන්න කොහොමද කරන්නේ? කල්පනා කරන බැලුවා ආර්ධනාවක් නැහැ. අතීත ස්මරණය කරලා බලුවා පෙර බුදුරජාණන් වහන්සේ මොකද කරේ කියලා. මෙලොව වාර්තා කරගත්තා හිඟා හිඟා ගියා. පින්න වාතේ ගියා. ඒක කොහොමලාගෙන පුරුද්දට වෙන්න පාතකන යනකොට 12000ක් සෙනඟ මේ නුවර මහ රජ වීතියේ පිළිබාතන මේක ලොකු වෙනසක් නේ. එතකොට තමයි යසෝදරාවට නිකමට වගේ ගණේරන්න බලනකොට පේන්න පටන් ගත්ත විශාල සෙනඟ. මේ සක්විති රජුන් හිටපු රජපැටිය පාත්‍රයක් අරන් පුදුමාකාර ලැජ්ජාවක පුදුමාකාර කම්පණයක වෙන්න පටන් ගත්තා. මේක විය යුක්තද සමන්ගේම ගමේ තමන්ගේ දෙත්තම ඇවිල්ලා ගේ ඉස්සරහ පින්නපාත පාත්‍රයක් අරන් හිටනවා. පිටාට ගිහින් මාමණිට කතා කරලා වහන්න පුතා වැඩේ කරලා. ඒ මොකද ආන ගිහින් බාන ජනේගේ බාන ඉංගන පාරේ ගිහන් ගියන් කාන් ඉංගන. මෛත්‍රීවන්ට උඩ සාලු ඇඳ ගන්න වෙලාවකට ගත්තා. කජුල සාමාන්‍ය එළියට බහින්නේ උඩ තන්ති නැතු සාලු නැතු වැටි වාකට. බැලක මොකද්ද මේ කරන වැඩේ කියලා. ඒ කියලා. මේ අපි අපි චාරිත්‍රය වත්තරන අපි වංශේ පවත්වනවා කියන්නේ මොනවා අපි මේ සම්මත රාජවංශේ කවදාකවත් කවුරුත් හිඟලා තියෙනවා නෑ නෑ මහරජා අපි මේ කතා කරේ බුද්ධ වංශේ බුද්ධ වංශේ ස්වරූපේ වක්‍රම පින්ඩ තමයි බුද්ධ පින්ඩ පාඩක ඒ තමයි මේ වංශේ පවත්වනවා කියලා කියලා බණ ටිකයි කිව්වේ අර ආර්ය විවාහේ රජුරුවන්ගේ සම්මත වංශේ මහා සම්මත රාජවංශේ බුදුහාමුදුරු කියන වංශේ බුද්ධ වංශේ මේක තමයි ආර්ය විවහාර. ආර්ය විවහාරේ හිත වැටිච්ච ගමන් දන්දුරන රජකම තමයි පුතාවවත් මතක නැතුව කල්පනාර වැටිච්ච ගමන් මනකත දෙකක් කියපුවාම උඩට අඳින්න නැතුව වීදියේ හිටගෙන සෝවා. සුදු දෙන්නේ. කවදාවත් අප්පගෙන්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම දෙයක් බලාපොරොත්තු ඊට පස්සේ තමයි කටලෝගිවේ හිතේ නම් අපේ ගෙදර දාන වැඩිම හොඳයි අද දාන දැන් පින්ද පාත එහෙට වදින්න. එහෙමයි බුදුහාමුදුරුවෝ නම් ශික්ෂණය කෙරුවේ. ඒ වුණාට මොකද? උන්වහන්සේ පස්සේ බුදු වෙලා මිනිස්සු ඉතින් සීනාසන පූජා කරා, දායක දායකව හරි ගියා. රජුරු මහා මාතෘ උදව් කරා, උදව් කරපු ඉන්න කාලේ දවස් ජීතවනාරාමේ ඉඳන් දවසක් උන්වහන්සේ දුවන කොහොම ඉස්කේ සාර දෙවියන් තිබ්බට මම ලෝකයාට ඒක පිණිස වැඩ පිණිස වස් කාලෙන් පස්සේ මම මේ ජේතවනාරාමේ යනවා. මම ගිහින් මේ මාතාට රෝජන හිතාය රෝජන සුඛාය වැඩ කරලා මම ආපහු හිටුනොත් වස්සසන් ජේතවනාරාමේ ගෙනවා. මේ පණිවිඩය හම්බෙච්ච ගමන්න අනාථ බෙදික සිතුමාට දැන් කාලේ හැටියට heart attack. අයියෝ මාතාට සරුවත් නැති දකින්න හම්බෙන්නේ නැහැ. ඉහිල විසාපාවට කිව්වා නිඹුට පුළුවන් නම් කියලා ආරාධනා කරපන් දෙන්න තියෙන ඕන දෙයක් දෙන්නම් කියපන් මම කතා කරන්නේ නැහැ මම නරුවචනාන්ට සාමාන්‍ය කතා කරන්නේ විසාතාව කියලා මතක් කරා ස්වාමීන් වහන්සේ දැන් සමාදානින් පස්සේ අපි ඔබ වහන්සේලාට මේ කරත්තම කියනවා ආරාම නැතිවෙන්න ආරාධනා හොඳයි මේ බුදුහාමුදුරුවෝ හා කිව්වේ නැහැ විසාතාව දැනගත්ත වැඩේ වරදිනවා කියලා ඇසේ කියලා කොසෝදායි තුමාට කිව්වා කොසෝදායි තුමාට ඇවිල්ලා නිකන් දන්නේ නැති කාලේ අවසරයි ස්වාමීන් පස්සේ දිගටම වැඩෙන්න අපේ රාජ්‍ය අනුග්‍රහය දක්වන්න නෑ නරොත්නදී කිසි වචනයක් උත්‍රාවේ නෑ ආනන්ද හඳුරත් කියලා දාලා බැලුවා මේ කොවල කැණිච්ච නිසා නරොත්නදී වචනයක් දෙන්නේ නෑ ඔක්කොම දැනගත්තා මහා සාටකට ආය දකින්න හම් වෙන්නේ කොච්චර කාලවකමාද කියලා කියනවා අනාථපිණ්ඩික සිටුමා මාලිගාවට ගිහිල්ලා පිටි හැකට හැරිලා වැටුණාට පස්සේ කන්නත් බෑ වැසිකිලි මතකේ යන්නේත් නෑ එහෙමම සම්පූර්ණ දැන් කියනවා ડિප්‍රෙෂන්. මුළු මාලිගාවම මොනම තාලකින්වත් ගොඩ ගන්න බැරි ගියා තේරුම් ගත්ත සිසුමාට එසේමසේ සැලෙන කෙනෙක් නෙවෙයි සෝවාන් උත්තමී. මුළු මාලිගාවට තේරුම් ගත්ත සිසුමාට තදබල චිත්ත පීඩාවක්. එතකොට මේ මාලිගාව හිටියා 16ක් නිසා 16කට දාව ඇතිවෙච්ච 16 දරුවෙක් සියවෙනි 16 නිසා කොහොමද කියලා නම් තිබ්බේ. ඒ දාක පවුලක ඉපදිච්ච දාසිය. මේ කියන්නේ සිල්ලක්කාරයි. මේකේ ආරංචන මුළු මාළිගාම හෙළුම් කාලය. මේක හිතාගන්න බෑ මොකද මේ මිනිස්සුන්ගේ දේවල් වලට ඉතර කරගන්න කියලා ඔක්කොම හොයලා අමලින් හොත අත්තනියව මොකද මේ උඹ නිකන් හිටපන් උඹට ඔබ තේරෙන්නේ පැත්තකට වෙන්නේ. උත් මේකේ ලැබෙන්නේ. ඔයම යනකොට තියෙනවා සිටුමාට චිත්ත පීඩාවක්. ඉන්නේ කියන්නේ චිත්ත පීඩාවක් කියන්නේ හිතේ ගන්න ඕන තරම් ගන්න බෑ මම එන්නේ. කිසි කෙනෙක් හොයන්න දෙපයි කියලා සිතුනවා. මේක කොහොම හරි කතා කරන්න. හොඳ වෙලාවක් මල්ල ගිහලා සිතුමාට කෙලිම කතා කරා. කතා කරන සිතුමාට කියන්නේ කියලා පලයන් යන්න ඔබ මේ කවුද? නෑ නෑ නෑ මම මේ වෙන්නේ තමයි මම මේක දෙවිච්ච පුංචිම කෙල්ලක් තමයි. මේ මොකද මේ යහපත් බුතියනි? සිතුමට ඔබට කිව්වට ඔබට කොහොමඩක්වත් මේ වෙන්නේ නැහැ. පලයන් කරදරද? නෑ නෑ ඒක ඇත්ත. මම මේ ගණන් ගන්න පුළුවන් කෙල්ලක් නෙවෙයි. භාවනාව කියන්නේ බෑ. කිසිම බොහොම තදින් කිව්ව දෙසේ. මම දතුම දන්නා ඔබතුමා කියන්නේ ඔබතුමා මරන්නත් පුළුවන්. මම ඔබතුමාගේ දාසියා. නමුත් මට අයිතියක් තියෙනවා. මට කරුණා කරලා. කාරණාම් කියන්නේ මේ කෙල්ලගේ තියෙන මේ පෙරත්ත නිසා මේ තියෙන දාංගල් කරගෙන නැත්තම් වෙන ගොරතල් ගතිය නිසා සිසුම කොම්බට වරක් කරන්න බෑ. පිසාකාරකට බෑ. කුසලයි තුනකට බෑ. සර්වඥාන්සේ හිතන්නේ වැඩියට පස්සේ මාස 8කට දකින්න හම් වෙන්නේ. මට ඉතින් කාලා මොකටද? මට මොකක්වත් නැහැ. ඒකවල මේකෙල්ල කියනවා හොඳයි කියලා. මම සරුවත් නැති නතර කරලා දුන්නොත් ඔබ හසු මට මොනවද දෙන්නේ? ඔබතුමා මට මොනවද දෙන්නේ? සිස්නමක පළය යන කරදර නොකර මේ මොනවද මේ කතා කරන්නේ? නෑ නෑ නෑ නෑ මොකක්වත් නැහැ. දැන් මට බලන්න පුතුවා කිව්වනේ මට මම සරුවත් නැති නතර කරලා දුන්නොත් මට මොනවද දෙන්නේ? ඉන්නකොම්බට මොන අද මම වාදාකම නිදහස් කරා මම දහස භාවයෙන් නිදහස් මට ඉච්චාවා අපෝ ඒක බොහොම සුළු දෙයක් උඹට මේ සරෝජ්ජත නතර කරන්න දැන් ඒක මට දෙන්න මට පොරොන්දුවක් දෙන්න මම දහස් භාවයෙන් නිදහස් කරනවා ඒක බොහොම පොරොන්දුට ස්ථිරව පොරොන්දුවක් ඒක සුතුලේ දකගෙන ගියාලා වගේ එළ වැඩ වැඩ කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මම ආරාධනාවක් කරන්න තියෙනවා මොකක්ද ඔබ වහන්සේ දේශනාකාරයෙන් වඩින්න බා. ඒ තමයි ඇයි ඔබ එහෙම කියන්නේ? ඔබ වහන්සේට මේක තේරෙන්නේ නැහැ. මගේ අම්මා දාසියක්. මගේ තාත්තා දාසියෙක්. අපි උපන්දායල මැරලා දාසකම් කරනවා. ඔබ වහන්සේ වගේ කෙනෙක් ලෝකෙත් පහළ වෙලා ඉන්නේ. අපි කවදාට සිල් රකින්නද ස්වාමීන් වහන්සේ? මට දාස භාවයෙන් දෙති කවදාකවත් මේ කරන්න වෙන්නේ. ඔබ වහන්සේ අග නොයන් කින්ද කිව්වොත් මට අනිවාර්යයෙන්ම දාස භාවයෙන් දාස වෙන්න පුළුවන්. වාදයට පොරොන් දෙනවා මම අද ඉඳලා අපතින් රකින්නයි. කම්පැනි කිව්වා එහෙමනම් මම නතර කරනවා. අන්නේ වගේ 16ක් කිව්වත් උන්වහන්සේ ලෝකහිත පිණිසනව ඕන කින්දෝ කැස්කෝ. හැබැයි අපතන දුන්නා. තාත්තා කන්නම දුන්නා තරහින් නෙමෙයි. අන්නෝගේ පරාසයක් වේදනාව දැනීම තමයි සත්‍යයේ හිත කියන්නේ. ඒක අපි භාවනා කරනකොට හොඳට මතක තියාගන්න ඕනේ. වේදනාවමයි අපිට මේ දුක සැප වේදනා දෙන්නේ. මේ දේනාව පිළිබඳ දැන ගැනීමයි තණ්හාව නැති කිරීමේ මාර්ගය. එනිසා කවදාක හිණික හිතන්න එපා. අපි සිල්වන්තුමයි කියලා අප කරාගෙන වේදනාවට වෙනසක් වෙයි කියලා. අපි සමාධිවන්තුමයි කියලා අප කරාම වේදනාව කිසි වෙනසක් වෙන්නේ අපි ප්‍රඥාවන්තුමයි කියලා කවදාකවත් බුදු උනත් වෙන්නේ වෙන්නේ වේදනාව කෙරෙහි දක්වන ආකාරය වෙනස් වෙන එක විතරයි. එනිසා අපි කරපු පාව කරපු අකුසල කර්ම මේ කොච්චර සුද්ධ බුද්ධ ස්ථානයේ හිටියත් අපකාරයි. නමුත් බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා වේන තාක් වේදනා සියල්ලම විඳින්න පුළුවන් නිසාම කරන්නේ. විඳපා. ඒ විඳින කොටයි සත්‍ය බලවත් වෙන්නේ. ඒ විඳින කොටයි සමාධිය බලවත් වෙන්නේ. ඒ විඳින කොටයි අප්‍රමාදය බලවත් වෙන්නේ. එහෙම නැත්නම් සැපේදී කවදාකවත් සතිය බලවත් වෙන්නේ නැහැ. සැපේදී කවදාකවත් අප්‍රමාදේ බලවත් වෙන්නේ නැහැ. දුකෙහිමයි. ඒක නිසා මේ විපස්සනාට කියන දුක්ඛා පටිපදා කියලා. ඒ නිසා විපස්සනා වැඩ කරන මනුස්සයෙක් ආදරයක් කියලා කියන්නේ දුකක් කියලා කියන්නේ වේදනාවක් කියලා කියන්නේ දෙවි දෙවි දුකට වැඩියා වගේ වැඩක්. හැබැයි හරියට විපස්සනා දන්න කෙනා නොදන්න කෙනාට ඒක මහා කරදරයක්. නොදන්න කෙනාට ඒක දඬුවමක්. නොදන්න කෙනාට ඒක ඉර දඬුවමක් වගේ. මොකද විපස්සනා කරන කෙනා කවදාකවත් වේදන අපේක්ෂා කරන්නේ තමන්ටත් නෑ අනුන්ටත් නෑ මොකක් ආපු වේදනාවට කවදාකවත් චෝදනා කරන්නේ නෑ මෙන්න මේ ක්‍රමයට තමයි වේදනාවට පස්සේ අනිවාර්යයෙන්ම අපකරන වේ තෘෂ්ණාව චිත්තක්ෂණයකට නතර කරන්න ඕක තමයි වැදගත්ම ඔන්න ඒ පැලෙන ඉස්සල්ලාම ඇතුලට දවසේ අපිට තේරෙන්නේ නැහැ. නම සතිය භාවනා කරගෙන කරගෙන යනකොට ওই පැලෙල ඉඳ ඉඳ ගිහිල්ලා මහ විතාල දෙකක් වඩපත් වෙනවා. ප්‍රතිචාර ඉස්සරහේ රූප දැකලා ඇති කරගත්තේ ප්‍රේමනාප දේව අප්‍රියමනාප දේව අපි විසින් අර ගැරන්ඩිය කාලකෝ හැවක් වගේ. අතලලා. සැපේදී දුකේදී සමහිතයි. ජයේති පරාජයේති සමහිත. යසසි අයසි සමහිත. හැමදාම සමහිත කරගන්න විපස්සනා නොකරන කෙනාට මහ නෝන්ජල් කරනවා. මම බය ආදින කොන්ද පාදකනවා. අද බුද්ධ ආදී උත්තරයන් වහන්සේලාට පේනවා මෙන්න මෙවැනි කෙනෙක් පමණයි ගඟ දිගේ ඉහළට පිනන. ලෝකේ හැම වෙලාවෙම සැප වැඩි කරන්න දුක වැඩි අඩු කරන්න පුදුමාකාර සටනක් ඉන්නවා. යෝගාවචරය සැප දුක දෙකේ මේ අන්තභාවෝ කියනවා. හීනට වෙච්ච කෙනෙක් වගේ, හිරිවැටි කෙනෙක් වගේ ඔහේ බලන්න. මොකද තමයි තපස කියන්නේ. ඒ තපස් ගුණ වැඩෙන්නේ නැතුව නැත්නම් තමන්ගේ ජීවිත රුචර්චකම් පාවා නොදී තමන්ගේ තියෙන පෞරුෂත්ව ලක්ෂණ පාවා නොදී කවදාකවත් බෑ අපට සත්‍ය කරා. කවදාකවත් බෑ අපට ප්‍රමාදේ දිනු කරන්නේ. කවදාකවත් බෑ ප්‍රමාදය අයින් කරන්නේ. ඒ නිසා වේදනාව කියන කොනට ආවට පස්සේ තේරෙනවා අපි මෙතුවාකල් වැරදි කියලා හිතපු දේවල් තේරෙම හරි. අපි මෙතෙක් කල් හරි කියලා හිතන දේ තේරෙම බෑ. අපිට හම්බෙන අභියෝග වලින් පමණයි අපි ජීවත් වෙන්නේ. ජයග්‍රහයි ප්‍රසන්න කීර්ති වලින් කවදාක හොඳක් නම් වෙන්නේ. ඒක තමයි සඳහන් කරනවා අඤ්ඤෝ භික්ඛවේ නිබ්බාන ගාමී පටිවද අඤ්ඤෝ ලාභ උපකාර සම්පත්තිය. ලාභ සත්කාර සම්පාද ලැබුණා නම් කෙලෙන්නේ කියලා හිතාගත්තට කමක් නැහැ. කවර මුදුර කන හදාගත්ත ගැහුවා නම් අන්න නිවනට කිට්ටු. එදා මගේ සාමාන්‍ය මම හිතන්න කියන කෙල වෙනවා කියන්නේ හරියනවා හරියන්නේ කියන්නේ කෙල වෙනවා. මේක ගත්තට පස්සේ අපේ ජීවිතේට අපිට කිසි තැනක සැලෙන්න දෙයක් නැහැ. අපි දන්න බුදුහාමුදුරුත් එක්ක අපි ඉන්නේ කියලා. අපි මේ ඕනේ කෙලවිල්ල සැපයක් විදිහට සලකන්නේ මොකක් නේද? සත්‍ය වඩන. අප්‍රමාදය වඩන. එහෙම නැතුව මේ කාටවත් කාගවත් මුල ධර්මයක් බොරු කරන්නේ. එහෙනම් කාටවත් කියන්න හොඳ නෙමෙයි. හැම හරියමකදී බලන්න ඕනේ තණ්හාමාන දිට්ඨිය වැඩි. වැඩිච්ච ගමන් තිබුණ වෙලිය අමාරු දැනගන්න. නිසා වේදනාව વિશે අපි දක්වන ආකාර වල වෙනසක් ඇති වෙන්නේ නැත්තම් කවදාක වේදයක් වෙන්නේ ප්‍රතිවේදයක් වෙන්නේ. එනිසා සම්පූර්ණ අලුතිකක් ඇති කරගන්න ඕනේ ඇති වෙන තෑම වේදනාවක් පූර්ණයෙන් මුලිතර හොඳ නරක සැප දුක් ලාභ ප්‍රසංසා කීර්ති මොනකටද වේදනාව වේදනාව හැටි බලන්නේ දවසේ මාය අපිට ගම් පොක්ක. අත අනිවාර්යයෙන්ම අපිට තෘෂ්ණාව වෙනුවට අපිට ප්‍රඥාව පහළ වෙනවා වේදනාව දිහා මෙතෙක් කල නොබලු නිසා වේදනාව නිසා තණ්හා පහළ වුණා වේදනාව නිසා සතියෙන් බලනකොට වේදනාව නිසා ප්‍රඥාව පහළ වෙනවා ඒ කියන්නේ වේදනාව බාර ගන්න සැපුණත් බාර ගන්න දුක උනත් බාර ගන්න එතකොට අනිවාර්ය පුරුක වේදනාව පච්ච තණ්හා කියන එක ඔද්දල් වෙන කොටක් මේ ඔද්දල් වීම වෙනකොට අනිවාර්යයෙන් මේකට පත්‍ච්ච පුද්ගලයා භාවනා කරන පුද්ගලයාගේ ෘචි අරුචිකම් වල ප්‍රධාන වෙනසක් ඇති වෙනවා. යහනේ පෞරුෂත්වයේ කාඩ් කුට්ටමක් කරලා අනල අලුත් තත් බෙදුවා. සම්පූර්ණ ශක්තියක් කරනවා. මෙන්න මේ වගේ කටකිරීම කරන්නේ නැතුව භාවනා ඉදිරියට යනවා. ඉතිව කරලා ඒ වගේ වෙච්ච වෙනස්කම් අපේ අතුවකට සාහිත්‍ය පොත්වල පිළිගන්නේ තම තමන්ගේ රුජාලි කම්පාව ආදී නිසා තමයි මේ භාවනා ජීවිතේ වැදගත් ස්ථාන වලටපත් වෙච්චේ. මේක මම ගොය වෙලාවට මතක් කරාවේ කවදාකවත් අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. දැන් මම භාවනා ගුරුවරයෙක් වශයෙන් මම බලාපොරොත්තු වෙනවා නම් ශිෂ්‍යෝ ඔක්කොමල සතුටුක් නැතුව මධ්‍යස්ථ තැනකට ඇවිල්ලා හොඳට භාවනා කරන්න ඕන කියලා කවදාකවත් මම භාවනා ගුරුවරයෙක් නෙමෙයි. මට ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මම අම්මා කෙනෙක් වෙලා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවනම් මම හොඳ අම්මා කෙනෙක් වෙනවා. තාත්තගෙන් මම හොඳ දෙදෙක් වශයෙන් මගේ ලෙඩ ටික තේරෙම හරියට බෙහෙත මාත්‍රාවට පාවිච්චි කරලා ප්‍රත්‍යක්ෂය පාවිච්චි කරන කියලා බලාපොරොත්තු වෙනවා මම හොඳ දෙදෙක් කවදාකවත් වෙන්නේ. හැබැයි ඒක එහෙමයි කියලා මම මා විශ්ේ සතිය පිටීමේදී වැනෙන්න ලබනවා. ලෝකෙ ඔක්කොම කියන දේවල් කරන්නේ ඒක නිසා කමක් නැහැ කියලා මාත් ටිකක් කිව්වට කමක් නැහැ කියලා එහෙම නිදාසට ගන්නවා නෑ නිසා කවදාකවත් භාවනා කරන තව කෙනෙකුට එහෙම දුක දෙන්න හෝ කරදරයක් දෙන්න හෝ සද්දයක් දෙන්න හීනකින්වත් හිතන්නවා සහභාගී ඒක පිළිබඳ කිසිම සැකයක් නමුත් කවුරු මොන කරදරේ දුන්න ඒ මනුස්සයා නැහිතක් හිතන්නත් බෑ ඔය දෙක කරකට පස්සේ ඔබට ජීවන කියන්නේ මොනවා කියන්නේ කියලා හිතන්න ඕන තමයි කියන්නේ වෙන ඕන දෙයක් විශ්ේ අපි නොසැලී ඉන්නවා. අපි කවදාක කාටවත් කරදර කරන්නේ නැත්නම් අපි හිත කොච්චර පලා වෙනවද කියලා. අපි කවදාකවත් බැහැ වුණ තාඥානෙට. නමුත් අපි දුක්ගවන් කර ගන්නට ඒ නිසා වේදනාව පිළිබඳව කවදාක නැත්නම් පුළුවන් මනසකින් වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම සතිය තියෙනවා. සතිය කියන්නේ වේදන අනිවාර්යයෙන්ම වේදනාව ඉන්නත්. ඔය දෙකෙන් වේදනාව නොවිලි අපිට ලැබෙන එකයි වාතනාව. දිව්‍ය ලෝකේ ගියාම ඒක නැහැ. ඒකට කෙලෙනවා. මේ ලෝකේ ඉන්නා තරකල් දෙයකට හැංගෙනකම් වේදනාවක්. ඉතින් ඔකට තමයි මිනිස්සු මේ අනාම ප්‍රකාර මේ විනෝදාන්ත ඉතින් ගියාම ඇඟෙහි වටන දේවල්, මත් දේවල්, සැර දේවල්, নানা ප්‍රකාර දේවල් පාවිච්චි බුදුහාමුදුරු කිව්වේ ඒ මොනවා කරන්නද අප්‍රමාදී පාවිච්චි කරා. සත්‍යමත් වෙන්න. බීලන් කියලා වැඩක් නැහැ. මුතුවර සතිය මේක දිහා බලන්න විඳින්න පුළුවන් විඳපු දවසේ සම්පූර්ණ පරිවර්තන සිද්ධනවා. ඉතින් හිතනවාද මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙච්ච ඉන්දියාවේ කාලේ විතරයි කියලා. බුදුහාමුදුරුවෝ හිටියත් උග වෙන නැතත්. ඉන්දියාවේ ජීවත් වෙන කැනඩාවේ ජීවත් වෙන ලංකාවේ ජීවත් වෙන. බහහිර කරා. නමුත් ආධුනිකයන්ගේ කරන අමාරුයි මොකද මේ ගුණ ධර්ම වැඩි නැහැ. නමුත් ආරම්භ කරලා තියෙනවා කියන සතුටින් ඇති කරගෙන කාගෙන ඉදිරියට යනකොට වේදනා વિશે ඇතිවන පරාවර්තනයේ පරිවර්තනයමයි අවධානය වේ මාර්ග ඥාන පරිණාම හම් වෙන්නේ ඒ නිසා පිටුදාහක විතර විතක්කේ මහසීසාරට ලියලා තියෙනවා සෑම විපස්සනා ඥානයක්ම හම් වෙන්නේ දුකකට වාමු වෙලයි නාම රූප පරිඥානයේ අවබෝධ කිරීමට යම් දුකක් වෙනවා ඊට වැඩි දුකකට හැප්පෙච්ච වෙලාව තමයි පච්චපරිඥානය අවබෝධ ආ දැන් නම් හරි කියලා සතුට වෙලා හිටියට සම්මසන ඥානෙ ළඟට යනකොට ඊට වැඩිය දුකක් කරා යන්න වෙනවා. නාම රූප පරිච්ඡේඥානෙ බුද්ධියබ්බේ ඥානෙ දෙනකොට ඊටත් වඩා දුකකට එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ දුකේ මේ පිළිගන්නේ ඉස්ලාම ඇතිකරන මේ සල්ලම් වෙන මට්ටම දෙන ලකුණ ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න ඉස්සරහ ඉවසීමේ ශක්තිය වැඩි වෙන්නේ නැත්නම් කවදාකවත් විපස්සනා ජීවුමක් නැහැ. ඒ නිසා අපි කම කම දුක බලාපොරොත්තු වෙන්නත් එපා. මේ දේ කරගෙන කරගෙන යනකොට යම් කිසි ඥානයක් එනවා නම් ඉස්සරලම වැටෙන්නේ මේ භාවනා කරන කෙනාට. ඔබට තේරෙන වෙනදට වඩා ඉවසීමේ ශක්තිය වැඩිලා තියෙනවා. වෙනදට වඩා ප්‍රතිශක්තිය වැඩිලා තියෙනවා. ඕන දෙයකට ඕන තීතාන කර ගැලපෙන සුළු ශක්තියක් එනවනම් එච්චරයි. ඒ නිසා අපි දැනට පැයකට විනාඩි 20ක විතර කාලයක් කරන් තියෙන මම මෙච්චර ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ සලආයතන නිසා වේදනාව, නැත්නම් ස්පර්ශය, ස්පර්ශ නිසා වේදනාව, වේදනාව නිසා තණ්හාව පහළ වෙනවා. මේ වේදනාව කියන කුරු කෙලිය බංගා කවදිමත් වෙලා හිටියොත් අපිට අනිවාර්යයෙන්ම වේදනාව නිසා පහළ වෙන තෘෂ්ණාව නැති කිරීම කෝක වෙතත් ඇති වෙන හැටි දැක ගන්න පුළුවන් තත්ත්වය අවබෝධයක් වෙනස. එහෙම වුණාට පස්සේ තමයි තෘෂ්ණාවට ඇති නොකර වේදනාව නිසා ප්‍රඥාව පහළ කිරීමේ ශක්තිය ඇති වෙන්නේ කිසිම දිනාකම මේ කරගෙන යන නිසා ඒ අවශ්‍ය කරන ඇති වෙන ඇති වෙන වේදනාව පාසා වේදය නැති ප්‍රඥාව පහළ වේවා වේදනාවට අනිවාර්යෙන් පහළ වෙලා පහළ වෙන තියෙන තෘෂ්ණාවේ ගති ලබන දක්වන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා කරමි අද තීමිත ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා ඉරු දිනාටම සනසින්දා වේවා වීමක් වශයෙන් කරන් තියෙන්නේ දවල් දානීය චන්දා සිල්වා මහත්මියගේ ආයේ ස්වාම පුෂා වෙන PhD සිල්වා මහත්මයාට පින්පිලිස කරන ලද්දා ඉතින් මේ භාවනා කරන පිළිසත් ඒ වගේම භික්ෂුන් වහන්සේලාට පවත්වන මේ දානය නිසා ඒ භාවනා කරන අයට ස්වාමීන් වහන්සේලාට ඒ තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා පූර්ණයට අවශ්‍ය කරනා වූ ශීපසේ පින්දපාත ශිල්පසේ එකක් කරන බින්වාත සම්පූර්ණ වුණා. ඒසයි ඒත් යම් ප්‍රමාණයක සමාධි ප්‍රඥා පූර්ණයේ මේ පින්නපාතේ පාවිච්චි කරන දේ තරම් දුරට ඒ තානික වට්ටියට මේ කුසලයේ මහත්ඵල මාර්ගසන්ස වෙනවා. ඒ නිසා එවැනි හොඳ පුණ්‍ය ක්ෂේත්‍රයක් තමංගේ දානී කියන ඇට වකුරන්න හොඳ පුණ්‍ය ක්ෂේත්‍රයක් ලැබීමම ඒ දාන දීපුවාට ලොකු මහත්වා ආනිසංසයක් වාසනාවක් ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලාට වික්ෂුණානේ යෝගාවචර පිළිසෙට තම තමන්ගේ නිවන් ගමන යන්න පහසුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කරන ලද කුසල කර්මේ ඒ දාන ජීවයන්ටත් දානේ වළඳපු වළඳලා බණ භාවනා කරන නැත්තන්ට මේකට සාදු කියලා පින් අනුමෝදගෙන සෑම සිල් දෙනාටමත් අවසාන වශයෙන් නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අපි සාදු පාරයන් කරනවා. සාදු සාදු සාදු ඒ වගේම තමයි අකමැති නෝ මතක් කරන්න ඕනේ මේ කාල සඳහන් ගැලපෙනවට වැඩ කරනවා බොහොම අඩුයි. ඒ නිසා හරියට ඒ වෙලාවල් වලට සක්මන් භාවනා පරියන්ක භාවනා වල ඉඳෙන්නේ නැතුව ඉඳීමෙන් ඒ වෙලාවට වැඩ කරන්නට කරදර වෙනවා. ඒ නිසා හරියට භාවනා කරන වෙලාවට මෙතෙන්ට වෙලාවල දෙන්න ඕනේ. එහෙම නැත්නම් නිතරම <clears throat> යන්නේන කට්ටිය ඉස්වාම අර භාවනා කරන අයගේ හිත් පිච්චිත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපි ඉන්නේ දවස් හතක් අටක් ගිහිල්ලා පුළුවන් තරම් හතියට ඒ වෙලාවට වැඩ ටික කරන්න. එහෙම නොවුනොත් මේ හරියට වැඩ කරන්න හිට පතර. එනිසා හැම කෙනෙක්ම හරියට මේ නීති සංග්‍රහය පිළිඅරගෙන තියෙන එක වෙනදාට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා සාදරයෙන් මතක් කරනවා. චිරුදිනා සංසිඳනවා.